සෙල්ලා එහෙම කතා කරනවා ආනාපානසති භාවනාවට එන ඉරියාපත භාවනාව මෛත්‍රී භාවනාව කරනකොට සිහිය භාවිතා කරන හැටි වෙනස් වෙනවා නමුත් මේ හැම කමතහනකින්ම කෙරෙන අර්ථය ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ අර්ථය බලාගෙනයි අපි මේ හැම කමටහනක්ම වඩනවා. මේ හැම කමටහනකම හැම කමටහනක්ම සමත කමටහන. අපි හිත විතුණු ගතිය අඩු කරනවා. එතකොට අපේ හිත බොහෝසෙන් විසිරෙන්නේ අතීතයේ කළ දේවල් අරමුණු කරගෙන. එහෙම නැත්නම් අනාගතයේට කරන්න ඕනේ කියන දේවල් අරමුණු ඒ වගේම අපි තුල නීවරණ ධර්ම ආශ්‍රව ධර්ම බොහෝසෙයින් වැඩි වෙන්නේ ඇති වෙන්නේ මේ අතීත අනාගත කියන අර්ථකථනෝ යන මනසේ. එතකොට අතීතය කියන්නේ ඇත්තටම ඉපද නිරුද්ධ වෙච්ච දැක්කදයක්. අනාගතය කියලා කියන්නේ නෝකන්න මහතගත දෙයක්. නිරුද්ධ වෙච්ච දේ බොහෝ මොකදේ බොරුව. එතකොට බොරුවක් තුළ සැබෑවක් සත්‍යයක් නැහැ. සත්‍ය තියෙන්නේ වර්තමානයේ වර්තමානයේ අපි ඉන්නේ. සැබෑව තියෙන සත්‍ය තියෙන වර්තමානයේ ඇත්ත දකින්න අපි ඉන්නේ නැහැ. අපි ඉන්නේ අතීත අනාගත කියන අර්ථ දෙකේ වැඩි හරි එතන ඇත්ත නැහැ. ඇත්ත තියෙන තැන ඉන්නේ නැහැ ඉන්න තැන ඇත්ත නැති නිසා අපේ ජීවිතේ හැමදාම මුසාවක් කියලා කියනවා. එතකොට මේ සමහර සමත කමඨානිකෝ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා මේ කරන්නේ අතීත සිතුවිලි වලට යා අතීතයව යන්න නොදී අනාගතයේ දේවල් හිතන්න නොදී වර්තමානයේ හිත කපා ගන්න එක තමයි මේ හැම කමඨානකම ප්‍රධානම ඉලක්කය අර්ථය. එතකොට අනේ අර්ථය සිද්ධ වෙන විදිහට නම් අපි කරන්නේ කරන දේ තුල යම් මානසික කාර්යයක වෙනස්කමක් තිබුණා කියලා එච්චර ගැඹුරක් නැහැ. අපි බලන්න ඕනේ අපි කරන සිද්ධාන්තයේ තුල අපිට වර්තමානයේක ඉන්න පුළුවන්කම සකස් වෙලාද කියලා. නමුත් ආනාපාන සති කමතහනේදී නම් වර්තමානයේක ඉන්න පුළුවන් නමුත් කමතහන මතුමත් පිළි වෙරෙන්නේ නැහැ කියලා පෙන්නනවා කමතහන වැරදුන. අපි අර ඉවත් දැනන අහසු විදිහට කිසිම වෙලාවක හුස්ම රැල්ල දිහා බලන්නේ රැල්ල දිහා බලන්නේ නුවණින්. හිත කිසිම වෙලාවක ඍජුව යොමු කරන්නේ අපි කිව්වේ නාසය හෝ තොල් දෙක ළඟ තමයි හිත තබාගන්නේ. හිත තබාගත්තාම සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. කිසිම වෙලාවක ආස්වාස රැල්ල ප්‍රස්වාස රැල්ල අනුව යන්නේ නැහැ බලන්නේ. ඔකට අර උපමාවල් පෙන්නනවා හරියට දොරටු පාලයක් වගේ කියලා. දොරටු පාලනය කිසි විටක දොරටුවට එමින් පවතින පුද්ගලය පරීක්ෂා කරන්න ඉස්සරහට ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ. දොරටුව පහුවෙලා යන මිනිස්සු පිටිපස්සේ දුවල දුවල ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ. දොරටු පාල කොහාටවත් යන්නේ නැහැ. එකදැනක ඉන්නවා එයා හරහා එහාට යන මෙහාට යන නගරයට ඇතුල් වෙන පිට වෙන අයව පරීක්ෂාවට ලක් කර ඒ වගේ දොරටු පාලය වගේ අපිට සිහියට හසු වෙලා තියෙන රාශිය හෝ තොල් එක. එතන එහාට අපි කොහාටවත් යන්නේ හැබැයි එහෙම රාශිය හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන ඉන්නකොට සිහියම ආස්වාද කරනවා ප්‍රසවාස කරනවා හැම ආස්වාදයක්ම අපිට දැනීමයි ආස්වාද වෙලා තියෙන්නේ හැම ප්‍රස්වාසයක් අපිට දැනීමයි ප්‍රස්වාස වෙලා තියෙන්නේ ඒ ආස්වාදයේ අනුව ප්‍රස්වාසයේ අනුව ගිහිල්ලා නෙමෙයි අර දුක බාල විකමාව වගේ මතක සබා ගන්න ඒකයි තව අර ලක්ෂගාන පුද්ගලයෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දීකම් වාචත්තු දීකම් වංචාමිති පදානාති ඒක අනුව රසං වාංචාට රසං වාංචාන්ති වචානති කියලා. එතකොට දැන් යතුගාන පුද්ගලයෙක් දිහා බලන්න කිසි වෙලාවක එයා යත් එක්ක හැරගෙන යන්නේ නැහැ. අපි කියමු ලීයක යම් ගැටිත්තක් ගන්න තියෙනවා නම් එයා ඒ ගැටිත්ත දිහා තමයි බලාගෙන ඉන්නේ. ගැටිත්ත දිහා බලාගෙන යත් කියන එක ගොඩක් කියන දන්නවා නේද? එන්නේ ඒ ලීයක ඇදාරින්න ලීයක් පහින්න තියෙන වඩු ආයුධයක්. එතකොට අර ගැටිත්ත දිහා බලාගෙන යත්ත අඳිනවා. එතකොට එයා දන්නවා මේ යටි කැටේ ලීයේ ටිකක් දිගට ගිය බව දන්නවා. නමුත් හරියට එතන ගෑවුණාද කියන දේ බලාගෙන තමයි එයා ඉන්නේ. ආපහු ආපස්සට ගන්නකොටත් එයා දන්නවා. කිසි වෙලාවක යත්ත එක්ක ඇහැ අරගෙන යන්නේ නැහැ එහාට මෙහාට යත්ත ගන්න ඕන තැන ගෑවිච්ච තැන තමයි බලගෙන ඉන්නේ. ඒ වගේ. සිහිය හැම වෙලාවෙම නාස්තිකත්වයේ හෝ මුඛ නිමිත්ත තුළ තමයි තියාගෙන ඉන්නේ. එනකොට ඒ තමන්ට දැනු දැනුවත් භාවය තුලම හුස්ම ඉහළ ගන්න බව පහළ ගන්න බව වෙනවා. කිසි වෙලාවක ආස්වාසය අනුව ප්‍රස්වාසය අනුව හිත දුවන්නේ නැහැ. ආස්වාසය අනුව මේ හිත දුවනකොට ගොඩාක් දුරට වෙනවා කියනවා මොකද්ද මේ කය බරපහිත වෙනවා ඔළුව තද වෙනවා මේ වගේ නොයෙක් දෝෂ ඇති වෙනවා ප්‍රස්වාසය අනුව දිවෙනකොට හිත බහැර අරමුණේ විසිරෙනවා කියනවා එතකොට කමඨාන මතුමුතුයේ වැඩෙන වෙනකොට ඔයගලන්ට කමට එකතර ඉන්නවා වගේ තේරුවාට කමඨාන වැඩෙන්නේ නැහැ අපි පොඩ්ඩක් එක විනාඩි 5. හරියට මේ කමතහන කරන ක්‍රමය හරිද කියලා බලන්න අපි පොඩ්ඩක් ප්‍රායෝගික වෙමු. හරිද? ඒකෙන් කරන්නේ අපි හොඳටම මතක තබා ගන්නට ඕනේ හිතට ධෛර්යය කරන ගුණා හිතේ හැරෙන්න තමයි නෑ බලන්න ගුණා තුලන්නේ එක විනාඩි දෙකයි කියන එක ඉස්සාවා වෙනවා. එතකොට හත් නිමිත්ත හෝ තොල් දෙකට හිත යොමු කරනවා. මොනද මුතෝට තොල් දෙක දැන් මම කියනවත් එක්කම තමන් අත්විඳින්න බලන්න හොඳට තොල් දෙකට කෙනෙකුට නාසය පැහැදිලිව නාසයෙන් දියුම් වෙන්න තොල් දෙක පැහැදිලිව තොල් දෙක දියුම් වෙන්න තොල් දෙක ආස්තිකාන්දය කියලා මම දෙකම මතක් කරන්නේ හැම කෙනෙක්ම මේ දෙපොළ අරමුණු කටයුතු නිසා නෙවෙයි කෙනා කෙනාට ප්‍රකට කරන ඔන්න තොල් දෙක දිහා හෝ නාසය දිහා හිතෙන් බලනවා දැන් ඔන්න තොල් දෙක හෝ නාසය ගැන දැනුම් හරිත බවකම ඉන්නවා ඉතලා ඒ දැනුම් සහිත බව තුල ඉඳගෙනම ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නොවනින් ගන්නවා. දැන් සිතට වෙන කිසිම දෙයක් හසු වෙන්න නොදී සති නිමිත්තයි ආස්වාස ප්‍රස්වාසයේ දෙක විතරක් දැනෙන තැනක. ওই ධර්මතා දෙක. පමණ දැනුම් සහිතව ඉන්න පුළුවන් කියලා පොඩ්ඩක් ප්‍රායෝගිකව බලන්න. සති නිමිත්ත හොරු නැත්තම් මම මතක් කළා නාසිකාග්‍රයට හෝ තොල් දෙකට ඇඟිල්ල තබලා ස්පර්ශ වෙන තැන හොඳට තව නිල කරගන්න. හොඳ නිරීක්ෂය කරගන්න. ඊට පස්සේ ඇඟිල්ල එහෙමම තියෙද්දි මේ සිහිය එහෙමම තියෙද්දි ඇඟිල්ල ගන්න. සති නිමිත්ත එක තියාගෙන තව පොල් දෙක හෝ නාසය තියෙන බව දන්නවා. ඊට අමතරව ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා. වෙන කිසිවක් අවෙන්න දෙන්නේ නැහැ. එතෙන් හැම වෙලාවෙම මතක් කරලා ගන්න වෙනවා. නැත්නම් සති නිමිත්ත හරි ඉක්මනට අත්හැරෙනවා. නැවත නැවත මතක් කරගන්න වෙනවා. මතක් කළා සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා ඒ සංකේතය දැන් මේක මට ඕනේ මේ කියන ක්‍රමයේ තේරෙනවද කියන ඒ හිත පාටවත් යන්නේ නැතුව සති නෙමෙයි හිත තියාගෙන ආස්වාද ප්‍රස්වාසයේ විතරක් යොමු කරන්න පුළුවන් බව තේරෙනවා. සමාහිත විකෘත කාමයේ ඉඳ ලැබුවේ. ඒකෙන් එක හුරු කරන්න ඕනේ කියලා කියන්නේ. නමුත් මෙහෙම තැනක් තියෙනවා කියන එක තේරෙනවා. තේරෙනවනේ. අන්න ඒ විදිහට. එතකොට එතෙන්දි කිසි වෙලාවක හුස්ම රැල්ල ගැනවත් අවධානයෙන් ඉන්නවා කියලා කතාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි අවධානයෙන් ඉන්නකොටද නාස්කාන්තයට හෝ මුඛ නිමිත්තට එතන ඉන්නකොට නෝනින් දනුව ආස්වාද වෙන බව ප්‍රාස්වාද වෙන බව. ඒකෙවොත් මේ ඉතිරියෙන් තියෙන වතුර කොටේ දිහා බලාගෙන ඉන්නවා. ඇස් දෙකට මට අහසු වෙලා තියෙන්නේ මේ ඉතිරියෙන් තියෙන රූපේ. ඒක එහාටෙන් කෙනෙක් එහාට එහාට ගියොත් ඒක ඈතට ගිහිල්ලා ළඟට ගිහිල්ලා යන කෙනාට මම දිහා මම හැරියුම් කරලා බලන්නේ මම බෝතලේ දිහා බලාගෙන ඉන්නකොට මම නෝනින් දන්නවා කෙනෙක් ඒක ඉස්සරහින් හැකට හැට යනවා. ආන්නේ වගේ. සත්‍ය නිමිත්ත දිහා අපි හිතෙන් බලාගෙන ඉන්න ආසය දිහා හෝ පොළොවේ දිහා ඒක යොමු කරගෙන ඉන්නවා. ඉන්නකොට නෝනින් දන්නවා අස්වාස් වෙන බව ප්‍රඥාක වෙන බව. දීකං වාස්තන්තු දීකං අස්සමිති පජානාති. දීක කොට අස්වාස් කරනවා දීක කොට අස්වාස් කරනවා කියලා නෝනින් දන්නවා. එතනදී දීර්ඝ කොට ආස්වාද කරනවා දීර්ඝ කොට ප්‍රාස්වාද කරනවා කෙටියෙන් ආස්වාද කරනවා කෙටියෙන් ප්‍රාස්වාද කරනවා කියලා හිතන්න කියනවා නෙමෙයි මේ ශේත්‍රය ඔබේ ආස්වාස ප්‍රාස්වාසයන් දැන් දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාසයේ කෙටි වෙන්න ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ කෙටි වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ කෙටි වෙන්න පුළුවන් මේ මේ දීර්ඝ වුණත් කෙටි වුණත් සම්ප්‍රදාය ප්‍රතිසංවේදී සියලු ආස්වාද ප්‍රස්වාසයන් දැනුම් සහිත බවකම ඉන්න. කියන එකකින් කියන්නේ මෙතෙත්‍රේ ආස්වාදයේ දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාදයේ දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන් ඒ සියලු තැන්හි සම්පකාය පරිසංවේදී සියලු ආස්වාද ප්‍රස්වාසයන් දැනුම් සහිත බවකම ඉන්න කියන එකයි එකෙන් මතක් කරන්නේ. එතකොට සතිනේ කෙල් තියාගෙන සියලු අස්වාස් ප්‍රස්වාසයෙන් දැනුම් සහිත වෙනවා. එහෙම ඉන්නකොට ඒ ඉන්න බෑ හිත වෙන අරමුණකට යොමු වෙනවා. ආපහු මතක් කරලා සතිනේ මෙතට ගන්න. ආයෙත් අස්වාස් ප්‍රස්වාස කරනවා. ආයෙත් අහකට යනවා. ආයෙත් අස්වාස් ප්‍රස්වාස කරනවා. මේ කමරහන ටික ටික වැඩෙනවා වඩන්න පුළුවන්. ඒ කියන්නේ සති නිමිත්ත හිත බැඳී තබ අවචින ගතිය ටික ටික වැඩෙනවා. සති නිමිත්ත හිත තියනකොට එයා බොහෝ පුරුදු වෙලා තියෙන සති නිමිත්තකට ඉරායයෙන් අස්වස පස්වාසය දකින්නේ ඉන්න නිසා සති නිමිත්තට කැමිනීම විතරයි ඕනේ අස්වස පස්වාසය යට ප්‍රකටයි. මොකද එයා හුරු කරලා තියෙන්නේ එම් නිසා. එතකොට දවසින් දවස දවසින් දවස එක එක දේවල් සිහි වෙලා හිත අහකට යන ගතිය ටික ටික අඩු වෙනවා සති නිමිත්ත තුල හිත දැටි පවතින ගතිය ටික ටික ටික ටික ටික දියුණු වෙනවා. ඉතින් අපි සති නිමිත්ත හිත තබාගත්ත අමනකින්ම හිත අහකට යන්නේ නැතුව සති නිමිත්තේම හිත තියනවා නම් භාවනා කරන්න ඕනේ වඩන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් එහෙම බැරි හින්දායි භාවනා කරන්න වෙනවා කියලා එකක් නැත්නම් වඩන්න සිහිය වැඩි යුතු ධර්මයක් හැටියට පෙන්නනවා. අපි ක්‍රමානුකූලව ඒක පුරුදු පුහුණු කටයුතුයි කියන එක මතක තබා ගන්න ඕනේ. ඒ විදිහට ආනාපානසති භාවනාව කරනවා. එතකොට ඉරියාපතේකදී එතන එකදී ඉරියාපතයක් තුලදී අපි වර්තමානයක ඉන්නත් ඕනේ අසම්මෝහ සම්පජන්ණය දෙන්නත් ඕනේ. කියන්නේ අසම්මෝහය කියන එක සම්මෝහ සහිතයි හැම ඉරියව්වක්. සම්මෝහ කියලා කියන්නේ මුලා සහගතවයි අපි හැම ඉරියව්වක්ම පවත්න්නේ. අපිට විශේෂයෙන්ම මම ඊයේ මතක් කළා මේ භාවනා හැම එකක්ම අයිති චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට. අපි දැක්කා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ දුක හතලා තියෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙසකින්. මේ තණ්හා උපාදාන කියන කෙලෙසය නැති වුණොත් දුක නැති වෙනවා. ඒ හින්දා මේ තණ්හා උපාදාන කෙලෙසයට ඉඩ නැති වෙන විදිහට ස්කන්ධ ධාතු ආයතනයේ ඇත්ත දැක්ක යුතුයි කියන උත්තරේ කාම නිසායි අපි මේ ආර්ය ශ්‍රැංග මාර්ගය වඩන. ඒ කියන්නේ සිල් පැක්කේ සමාධි වඩන්න උපකාර වෙනවා. සමාධි වඩන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැකීමට උපකාර වෙනස. එතකොට දැන් ඊගාවට අපේ ජීවිතයකට ගොඩාක්ම කෙලෙස් ඇති වෙන්න පුළුවන් තැනක් තමයි ඉරියව්. ඉරියව්ව කියන තැන මාන අනුසය වැටගෙනමයි තියෙන්නේ. ඒ කියන්නේ මම ඉඳ ගන්නවා, මම හිට ගන්නවා, මම ඇවිදිනවා, මම ඉඳා ගන්නවා වගේ දැනකින්ම තමයි අපි හැම ඉරියව්වක්ම පවත්න්නේ. නමුත් මේ ඉරියාපතේදී අපිට අතීතය අනුව යන්නේ නැති මනස රැළටිලා යන්නේ අනාගතය යන්නේ වර්තමානයේ තියෙනවා ඉරියව්ව තුළ මුලා වෙච්ච බවකුත් නැති වෙන්නට ඕනේ. ඉරියව්ව තුළ මුලා වෙච්ච බවකුත් නැති වෙන්නට ඕනේ. එතකොට ඒකාකී කොහොමද කටයුතු කොහොමද බලන්නේ? ඇත්තටම අපිට ඕනේ දැන් තව සත්‍යයක් යනවා පුද්ගලයෙක් යනවා මම යනවා මම ඇවිදිනවා නිදා ගන්නවා කියන සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා ඔබ්බේ පවතින යථාර්ථය. එතකොට මේ ඉරියාපතේ ගැන ඉරියව් ගැන අපිට නුවණක් තියෙන්නට ඕනේ. මේ කායක ඉරියව් ප්‍රවත්ම වෙන්නේ කොහොමද කියන එක. අපි කුම්භෝපම කාය වෙනවා පිළිත්ත. මේ කාය නැති කලයකට බඳු උපමා කරලා ගන්න කියනවා. ඒ කියන්නේ ඔබලෙක් විසින් හදන නැටි බඳුනක් යම්සේ දෙනවාද ඒ වගේ අපේ රූපය ගත්තාම විඥානය නැත්තම් සිත මේ කය නිරුද්ධව මේ රූපය හරියට විදෙන නැටි කඳයක් වගේ මේ දිවිලයන් සුභාන යුක්තයි. තව පැත්තකින් කියන්නේ අපේ මේ රූපය අපි ඉස්සර තබා ගන්නවා මොකද්ද? මලමිණියකට බඳු උපමාවක්. අචේතනික වස්තුවක් මේ කය. මේ අචේතනික වස්තුවකට මේ ශරීරයකට මලමිණියකට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඉරියව් පවත්වන්න පුළුවන්ද? බැහැ. එහෙනම් දැනුත් මේ කයේ යථාර්ථය එක. දැනුත් මේ අපි හැමෝගෙම කයේ යථාර්ථයේ ඒක අපි හිතන්නේ මේ කයට පුළුවන්කම් තියෙනවා ඉදින්න කියලානේ නේද එතකොට ඒ හින්දානේ කයට අපි කය තමයි පුද්ගල හැටියට මෙන්න ගන්න කයේ ඇත්ත දැක්කොත් අපිට කය පුද්ගල භාවයෙන් පරවන්න බෑ පුද්ගලයේ කියලා මම කියලා පරවන්න බැරි වෙනවා අපි කයේ ඇත්ත දැක්කොත් මේ සතිපට්ඨාන කියන්නේ මේකට කායගත සතිය එතකොට කයේ නැත්නම් රූපේ යථාර්ථයේ අපි උපමා කරලා තබා ගන්නවා ඉදෙන නැති කාලයකට පසු කියලා කිව්වේ මලමිණියකට හා සමාන ස්වභාවයකට උපමා තබා ගන්නවා. ඒ කියන්නේ එතකොට මලමිණියකට රූප පේන්නේ සද්ද ඇහෙන්නේ ගඳ සුවඳ දැනෙන්නේ රස විඳින්න බෑ ස්පර්ශ දැනෙන්නේ ඒ වගේම ඉඳ ගන්නවා කියලා හිත ගන්නවා කියලා නිදා ගන්නවා කියලා ඉඳිනවා කියලා ඉරියව් කිසිවක් කරන්නේ ඊට පස්සේ එහෙනම් මේ කයේ ඉරියව් පැවැත්ම වෙන්නේ කොහොමද? එයා දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් ඇතුළු මේ කය ඇසුරු කරගෙන පවතිනවා කර්මානුරූපව කරන්නේ විචාරය. ඒ සිතේ තියෙන චේතනාව නිසා මේ කයේ ඉරියව් පැවැත්ම වෙනවා නේද? ඒක කය දිගාරිනවා හකුලනවා ඉදිරියට පිටපස තල්ලු කරනවා කියන මේ මහ භූත රූපේ ක්‍රියාවලිය කරන්නේ සිටියේ චේතනාවෙන් නේද කියන එක එයා දන්නවා. අන්න ඒ ටික දකිනකොට පුද්ගලයේ කියනවා නේද සත්‍යයේ කියනවා නේද කියන නිම්ම අතහැරෙන්නේ මේ කයේ සෙලවීම වෙන්නේ කය අතුරු කරගෙන පවතින සිටියේ චේතනාව මත නේද? චේතනහම් වික්‍රමේ කම්මං වදාමේ චේතිත්වා කම්මං කරෝති කායන වචය මනස. මහන්නේ චේතනාව මම කර්මයයි කියලා කියනවා. සිතින් හිතනවා යමෙක් හිතන්නේ කියන්නේ කරන්නේ. කයින් යම් කිසි කටයුත්තක් කරන්නේ සිතේ චේතනාව මත. යන්න ඕනේ කියන චේතනාව මත ඉරියව්වකට මේ කය පිළියෙල කර ගන්නවා වායු ධාතුවට උනේ. එතකොට හිත ගන්න ඕනේ කියන චේතනාව මත මේ කය පිළියෙල කර ගන්නවා. හැම වෙලාවෙම සතර මහා ධාතුව සිතේ තියෙන චේතනා මතයි ඉරියව් වලට පිළිදෙල දෙන්නේ. අපි ඉරියව්වක් පවත්වනවා කියන තැනක තියෙන સિદ્ધාන්තය දන්නේ නැති හින්දා පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතයෙන් යුක්ත මේ කය ඇසුරු කරගෙන පවතින හිතේ චේතනාව මත මේ කය ඉදිරියම ආපසු වීම සැලවීම වෙනවා නේද? කියන කාරණාව අපි බලන්නේ නැත්තම් වෙන්නේ නැත්තම් નિરાයාසයෙන්ම අපිට දැනෙන්න දැනෙන්න තියෙන්නේ අනේ තව පුද්ගලයෙක් යනවා තව සත්‍යයක් යනවා මේ මම යනවා මම ඉඳගෙන හිටගෙන ඉන්නවා කියන ටිකයි. එතකොට මේ ඉරියව්වක් අපි පවත්වන්නේම කෙලෙස් නූපන් කෙලෙස් උපදින උපන්න කෙලෙස්යේ බොහෝ සෙයින් වෙන විදිහට. ඔබට පුළුවන් නම් මේ සතර මහා ධාතු රූපය පුද්ගලයෙක් හැටියට දකින මින්ම අතහරින්න හැම වෙලාවෙම මේ රූපය අශේෂනික වස්තුවක් විදෙන බැතිකලයකට බඳුයි මොමුම කායම විදිත නගරූපම චිත්තෙන් තපෙත්ත යෝතිය තවරම් පඤ්ඤා උදේ මෙන්න මේ විදිහට තවර ගන්න ප්‍රඥාව නම් තියවෝගේ මායයට පහර දෙන්න මේ කායයට කිසිවක් කරන්න බැරි දෙදෙන ආලයක් වතු නැති රූපයක් වතු මලමියක් වතු දෙයක් මේ හැම දෙයක්ම කරන්නේ නග රූපමය චිත්ත විතරක් අපේක්ෂා මේ චිත්ත නගරයකට උපවාසයෙන් තබා ගන්න පෙනෙන යමක් කියනවනම් මේ කය උදව් කරගෙන පෙනෙන බව වෙන්නේ මොකේදද චක්කු විඥාන සිතෙන් තමයි අරමුණු දකින බව වෙන්නේ අපි කය උදව් කරගෙන රැඳුණු කරගෙන පවතින හිතෙන මේ රූපානමුනේ දැනගන්නේ කියලා දන්නේ නැත්නම් කය සහිත මම රූපේ දකිනවා වගේ දැනකින් අපි එන්නේ. එහෙම නැත්නම් අනෙක් කෙනා රූපේ දකිනවා කියලා අපි කයතයි ඒ දැකීම දෙමින්ම කියන්නේ. ඊගවට කය අසුල් කරගෙන පවතින හිතේ සෝත විඥානය කියන හිතේ මේ සත්‍යාරමනේ දැනගන්නේ. කිසි වෙලාවක කනට දැනගන්න එපා. කනට දැනගන්න පුළුවන්. ඉතින් කායයට ශබ්දය දැනගන්න පුළුවන් නම් මනසට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට හැම වෙලාවෙම මේ කයට සත්ව පුද්ගලයේ කියනවා කරනවා කියන නිම සබන් දෙපා. හැම වෙලාවෙම කය අසංකලික අවිඥානික වස්තුවක් කය ඇසුරු කරගෙන පවතින සිතේ තියෙන ක්‍රියාදාම ටිකක් අපිට බලන්න පුළුවන් නම් අන්න ඒක මේ ලෝකයේ අනිත් කෙනා දකිනවට වඩා විශේෂයෙන් දකිනවා. ඒක නාම උපසිද්ධිය ක්‍රියාදාමයක් කියලා කියන්නේ නාම උදාහරණ බලතරේ ක්‍රමයක්. පටිඝාතෝ තේජෝ වායුව කියන සතර මහා ධාතුයෙන් යුක්ත රූපය. ඒ කය ඇතුළු කරගෙන පවතින චිත්තජනක ටික නිසා මේ කය පවතින්නේ. කියලා දාන්න. ඒ කය අසුර කරගෙන බෞද්ධ චිත්තජයසික ටික නිසා මේ කයේ ඉන්ද්‍රියන්ව කොහොමද වෙන්නේ? කාම ලෝකයේ අපි චිත්තජයසික පැත්තකින් දාලා කය නැත්නම් ලෝකේ අපි කය මුල්තන තබාගෙන කය සහිත කෙනා ඉදිරියට යනවා ආපහු වෙනවා කය සහිත කෙනා රූප බලනවා සත්‍යහනවා කියලා පිටි පිටින් කෙනෙක්ම ආවා ගන්න. විදර්ශනාවේදී එයා කයේ ඇත්ත දකිනවා කය කියන්නේ අචේතනික අවිඥානික වස්තුව දකින්න අහන්න කිසිවක් බෑ. කය ඇසුරු කරගෙන පෞසේ චිත්තචෛතික ටික නිසා නේද? දකින්න හැම් වෙන්නේ මේ කය ඉරියව් ප්‍රවත්ම වෙන්නේ කියලා දකිනකොට එයාට ටිකෙන් ටික කය ඇත්ත වෙලා එළින් ගැටින් දෙකට එන්නේ නැහැ. කය පුද්ගලයේ කියන මින්ම කියන කෙනාට මේ ලෝභ දේශ දෙකට ඉඳ තියෙනවා. ඇයි මේ ඉන්න කෙනා කියලා යාළු වෙන්නත් පුළුවන්. මේ කෙනා තමයි කලේ කියලා තරහ වෙන්නත් පුළුවන්. නමුත් කය බලමනයක් වගේ කය අසුර කරගෙන පෞද්ගලික චිත්තචෛතසික ටික නිසායි. මේ සිතෙන් කියින් කියින් වෙන්නේ කියලා දැක්කොත් අපි මේ කයට ගහන්න බයින් දෙයක් නැහැ. ඇයි? ඒ කය කිසි වෙලාවක බයින බව දන්නේ නැහැ. ගහන බව දන්නේ නැහැ. ඇවිදින බව දන්නේ නැහැ. මරණියක් දන්නේ නැහැ. ඒ බඳු කිවි ඉරියව් ඉරියව් වලට කාය පිළියෙල කළේ චිත්තජයසික ටික. ඒ ඉරියව්ව දැනගත්තේ චිත්තජයසික ටික. එතකොට හැම වෙලාවම විදර්ශනා ඥානයේ තහසු වෙන්නේ මොකද්ද? කය ඇසුරු කරගෙන පවතින චිත්තජයසික ටිකෙන් සිද්ධ කරන වැඩ පිළිවෙලක් හැටියට. එතකොට පුද්ගලෙනින්ම හිතින් යන රූපෙට. එතකොට තමයි ලෝභ දේශ දෙක එන්නේ එන්නේ දුරු වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ලෝකයා ශරීරයෙන් රූපයෙන් කයකින් පුද්ගලෙක් මනිනකොට ඒ පුද්ගලෙින්ම තමයි අභිජ්ජා දෝමනස්ස කියන දැඩි ලෝභයේ ද්වේෂයේ කියන කෙලෙස් ඇති කරන්න හේතු වෙන්නේ. දැන් අපි මේ සතිපට්ඨානේ වඩන්නේ මොකටද? විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්ස. ලෝක දේශ දෙක හික්මවත් හික්මෙන්ද. එතකොට කෙනෙක් කියලා කෙනෙක් කරනවා කියලා තමා කියලා තමන් කරනවා කියලා ඇති වෙන ලෝභය කැමැත්ත කියන එක අතහැරෙන්න. තව තමන් ගැන තව පස්සේ පුස්තුලිය ගැන තියෙන ද්වේෂය අකමැත්ත කියන එක අතහැරෙන්න නම් අපිට තමන් සහ අනුන් කියන පුද්ගලයෙන්ම උපරිච දර්ශනයක් තියෙනවා. නේද? එතකොට මේ ඉරියව් පැවැත්මේ තමන්ව හිතලා බලන්න ටික ටික. මේ ඉරියව් පැවැත්මේදී හැම වෙලාවෙම අපිට ඕන වෙනවා මොකද්ද? මේ ඉරියව්වක ඉරියව්වක් පවත්වනවා කියන තරමට සැබෑ ඇත්ත. දැන් අපි වුණා භාවනා කරනකොට ඒ විදිහටම මෙනෙහි කරනවා. දැන් අපි කියමුකෝ අපිට හිතනොත් යාළුවෙක් කියලා සිහි වුණොත් නෑ යාළුවෙක් කිව්වට එතන තියෙන පටිඝාපෝතේ කිව්වා එතන සතර මහාදාතේ කියලා මම හිතනවා. දැන් ඒ කර්මයේ ඉතල ඒ විදිහටම හිතුවා. හිතුවට නෑ ඒ වුණාට ඉතින් ඔය යන්නේ නැහැ කියන හැඟීම එනවා. පටිඝාපෝතේ කිව්වා එනවා, ඉනා වෙනවා, කතා කරනවා, යනවා එනවා කිව්වහම එතකොට අර්ථයක් කරනවා. ඒ කය බලන්නේයක් වගේ. පටිඝාපෝකේ ජීව වායු ඒ කය අසුර කරගෙන පවතින හිතේ ඇති චේතනාව නිසා යෑමෙන් වෙනවා නේද? හිනාමිනව කතා කරනවා කියන සිද්ධි ටික වෙනවා නේද? ඒ චිත්තජයසික ඒ චිත්තජය ඒ නාම රූප දෙක නොදන්න නිසාම යාළුවෙක් කියන අදහස ඇති වෙලා නේද? එතකොට යාළුවා යනවා යනවා නෙමෙයි ඒ රූපේ බලනවා බැලුවම හිත පිළිගන්නේ නැහැ මොකද එතන එළියවක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ ඉරියව්ව වෙන්නේ ඒ කය ඇසුරු කරන කෝණේ චිත්තචෛතසික ටික නිසා. එතකොට මේ කයත් ඒකයි ඇසුරු කරන කෝණේ චිත්තචෛතසික ටික කියන මේ ධර්මතාවය නොදන්න නිසා කෙනෙක් කියන අදහස ඇති වෙලා නේද? කිව්වහම ඔන්න හිතට පිළි නොගෙන නැහැ. එහෙම දෙයක් දෙන්නු නැත්තම් අපි දරුවා කියලා කියන නෑ එතන පටිලියාවෝ තියෙනවා නේද හිත පිළිගන්නේ නැහැ. එහෙමනම් මේ ළඟට යන උරුමක දෙන්නේ, හිරාවිය වෙන්නේ අමෘත වේලාව කියලා අහන්නේ නේද? ඒ සතර මහා ධාතුන් කියන අපේ හිත අපව ප්‍රශ්න කරනවා. ඒ වගේ වෙලාවකදී ඒවත් සිහි කරන්න ඕනේ. ඒවටත් උත්තර දෙන්න ඕනේ. එහෙම උත්තර දෙනකොට තමයි එතකොට අපි යථාර්ථයට විඥානය නිරුද්ධවම සිත නිරුද්ධවම ඒ කායයට දුවගදෙන්ට හිනා වෙන්න තොපියෙන්නට බැහැ. එහෙනම් දැනුත් තියෙන්නේ ඒ කායය. ඒ කය අතුරු කරන බවෙන් චිත්තචෛතසික ටික නිසා නේද ඒ සිද්ධාන්ත ටික එකයින් වෙන්නේ. ඒ රූපයයි ඒ නාමයයි දෙක නොදන්න නිසාම දරුවා කෙනෙක් කියන අදහස ඇති කරගෙන තියෙනව නේද? එතකොට මට මෙහෙම අදහසක් ඇති වෙලා තියෙන එතන තියෙන මේ සිද්ධාන්තය මොකද නිසා කෙනෙක් පැහැදිලි කරලා දෙනවා. එහෙම තමන් හොඳටම විස්තර කරලා බෙදලා තමන්ට පෙන්වනකොට නෑ කියන්නේ. එහෙම නැත්තම් කන බොන ආහාරයෙන් ඇදලා තියෙන පඨවි ආපෝතේ ජීවායෝ පතර මහා කාර්යයේ රූපේ කිව්වට ඒක හිත එහෙම පිළිගන්නේ නැහැ විදිහකට. එයා අපෝ ප්‍රශ්න කරනවා. දැන් අපි භාවනා කරන ගියොත් එහෙමයි. අපිට දැන් භාවනා කරනකොට රාහුල හම්බු කියලා මතක් වුණා. නෑ රාහුල හම්බුරෝ කියලා මම හිතුවට එතන තියෙන පටිඝ ආපෝතේ ජීවායෝ කිව්වම උදේ ඇවිල්ලා දානේ දිවිදින කියලා කිව්වේ. හිතනවා මේ තමයි හිතේ ස්වභාවය. එතකොට අපි අර්ථ දක්වලා පෙන්නන්න ඕනේ. ඒ සිද්ධිය. එහෙම අපිට කෙනෙක් හම්බ වෙච්ච තැනක මම කෙනෙක් කියලා හිතපු තැනක එහෙම නැත්නම් එහෙම ක්‍රියාවලිය සිද්ධ වෙච්ච තැනක තිබුණ මේ ක්‍රියාවලිය ක්‍රියාව සිද්ධ වෙච්ච ආකාරය. ඒක තමයි හොඳයි ඔයාලා දුර කියන්නේ පටවි ධාතුව. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු තමම ඉදිරිපත් කරනවා. එතකොට නෑ. ඒ වුණාට ඒ රූපය හඳුරන්නේ කියන අදහස එච්චි හොඳයි. කෙස්ලෝ නේද සම්මා කියන පටි ධාතු, බාහිර පටි ධාතු තේ පටිය සමානයි. පිටෙන් සර්ව මේ ධාතිය කියන්නේ ආපෝ ධාතු, බාහිර ආපෝ ධාතු සමානයි. තේජෝ වායු කියන ඒ ශරීරයේ කියන ස්වභාවය බාහිර ස්වභාවය සමානයි. කිව්වොත් ඒත් පිළිගන්නේ එහෙනම් යන්නේ එන්නේ කතා කරන්නේ හිනාවෙන්නේ දෙහිටි වෙලා හඳුන්වනවා කියලා කෙනෙක් හිතනවා. එතකොට තමන් නග කුඹු කොහොමද නගරනේ දැන් සාපේක්ෂව කියන්නේ. කය පිළිදෙන්න නැති කඩේකට බා උපමාවක් තක්කල සමා කරනවා. ආ එහෙනම් විඥානයේ නිරුද්ධ වුණොත් ඔය කය තියනවද තියෙන්න පුළුවන්ද? තමන්ගේ බාහම නැහැ. තමන් දන්නවා ඉදිරියට ගිහිල්ලා කුකුල පොළොවට පස් වෙනවා. එහෙනම් ඒ කය මම පුද්ගලයේ ක්‍රාවලම්බු උදිතාන කියලා තුනේ කියලා කැනෙවුවා නම් පනවනවා නම් ඒ තේ කය පවතින චිත්තජයතික ටික නිසයි කියලා තේරෙනවා. ඒක එහා කියන්න බෑ. ඉතින් කෙනෙක් නම් චිත්තජයතික ටික නැතුව කියන්න පුළුවන් වෙන්නේ ඒ කය කෙනෙක් නම් ඊට පස්සේ කියනවා තමම හොඳයි. ඒ මල හිමියන් වඳු කායකට යන්න එන්න දෙහෙත් කියලා දෙන්න කතා කරන්න පුළුවන්. දැන් එහෙනම් දැන් ඒ කාය කාය උදව්වක් කරගෙන කාය අතුල් කරගෙන පෞද්ගල සිටී ඇති චේතනාවෙන් තමයි මේ කාය අදහස් ප්‍රකාශ කරන්නේ ඉරියව්ව නැත්තේ. කාය මේ මේ ඉරියව් වලට අදහස් වලට කාය පිළියෙල කරන්නේ සිටී ඇති චේතනාවෙන් චෛතසිකේ. ඉතින් එහෙනම් වැරදි කායෙන් සිත නැවති සිතේ වැරද්ද තමයි කයි විකර්ෂණය වුනේ. අපි වැරදි කරුව හැටියට දඬුවම් දෙනවා දෙන්න තියෙන කයට නෙමෙයි, කයට වහින්සකයි. තමන්ට දෙන දෙක අන කියන්න උත්තරනේ කරා. එහෙම ගහන වෙනකොට මොකද? හිතට. ඊගාවට ගත්තාම හිත කොච්චර අනිත්‍යද කියනවනම් මේගලාගේ ඇතිවෙච්ච සිත නිරුද්ධ වෙලා ඊගාව හිතේනකොට. එයාට ගහමු කෙනාට ගහන්න නාමකයෙන්වත් රූපකයෙන්වත් දෙකකින්වත් ඉඩ ලැබෙන්නේ නැහැ විදර්ශනා නොකර. විදර්ශනා නොකර කයේ ඇති කය අසුර කරගෙන ඇති සිටේ පටික කියන චෛතසිකය හේතුන නිසා මේ කය නරක වචනයක් පිට වුණා. මේබඳු සත්‍ය රූපය නිර්මාණය කළේ අකුසල කර්ම නැති අකුසල සිතකි. අකුසල සිටී ඇති චේතනාවයි මේ වගේ ශබ්ද රූපයක් හදන්න හේතු වෙච්ච නිර්මාණය. එතකොට මේ අකුසල සිත තමයි මේ කය මලමිණියක් වගේ. කය දන්නේ මම දැන් අහවල් කෙනාට බයින්න යන්නේ. අහවල් දැනට බයින්න යන්නේ. මේ වචනේ නරක වචන. මේක කියනවා මේක කියන්න හොඳ නෝ මුකුත් දන්නේ නැහැ එතකොට සිටියේදී චේතනාව තමයි චේතනාව තමයි තව තත්වයක ඉන්නවා තව කෙනෙක් ඉන්නවා උකට බයින්න ඕනේ මෙහෙම බයින්න ඕනේ අදහස් ඔක්කොම සිටියේ තියෙන චෛතසිකේ. ඒ අදහස් ටික නිසා ඇති කරපු වායු ධාතුවේ මේ වචන ටික පිට වුණා කියන්නේ. පිට වුණාම දුන්න දැන් මේ නරක වචනයක් හෝ නරක දෙයක් කයින් කරන්න කය වශයෙන් දෙකෙන් කරන්න හේතු වෙන්නේ මොකක්ද චේතනාව. චේතනාව තියෙන සිත කියනවා අකුසල සිතක් කියලා. අකුසල චේතනාව තියෙන සිතට කියනවා අකුසල සිතක්. අකුසල සිත ඉපැද්දුවේ අකුසල චේතනාවෙන් අකුසල චේතනාව ඉපැද්දුවේ අකුසල සිතේ. ඕනෝක ප්‍රමාණය එදලා ඉන්නේ කාය කිසි සම්බන්ධයක් නැහැ. මේ දුන්නු වැඩි අනක්‍රියාත්මක කරන රෝගෝ කෙනෙකුගේ විතරයි කාය. බැරි විලා කය මලනියක් වඳුයි කය ඇතුල් කරගෙන පවතින අකුසල සිතේ ඇතිවෙච්ච චේතනාවක් නිසා නේද මෙහෙම උනේ කියන එක දන්නේ නැතිවම ඕගොල්ලෝ. අපි අපිට දෙලින්ම මේ රූපේ ඉලක්ක වෙනවා අර සිත ඉපද නිරුද්ධ වෙලා ඒ සිතෙන් කරපු වැඩේ අපි අල්ල ගන්නවා කයට මේ දැනපු කෙනා කියලා. ඉතින් මේ වචේ හිතන කියන කරන දේ හිත නිසා වෙනවා කියන නුවණ නැතුව කයෙන් කරනවා කියන බිම්ම ඇති තා කය අනුවගේ ලෝක දේශ දෙක නවත්තන්න බෑ ඒ තා කාම භූමියේ ඉපදීම නවත්තන්න බෑ මොකද අපි සිතින් කියින් කිරින් කයකින් තමයි දකින්නේ නම් සිතින් කියින් කිරින් කියන ටික කයෙන් කරවන්න හේතු වෙච්ච කර්මය නැත්තම් චේතනාව අපිට අහු වෙන්නේ ඒ අකුසල සිත් අපිට අහු වෙන්නේ මේ විදර්ශනාව කියලා කියන්නේ ලෝක දේශ දෙක පවත්තන්න බැරි වෙන්න ඕනේ මේ කය මොල් කරගෙන ටික ටික ටික ටික මේ නුවණ ජීවුනහම ජීතර දොරකදී වුණත් මේ මට බයිනවා හින් කියවුවා කියන තරකින් පුද්ගලෙක් මේ කර කර තරහ ඇති වෙන එක එන්නෙන් එන්නෙන් අඩු වෙනවා අඩු වෙනවා. නමුත් අපි කොච්චර බන දැනගෙන හිටියත් අපි ප්‍රායෝගික ජීවිතේ හුරුවේ නැත්තම් දැනුමක් කියලා යමක් හම්බ වෙනවා නම් දැනුමක් කියන වචනේ හම්බ වෙන තැනක ඇත්ත ඇටි මේක නේද? විදර්ශනාව කියලා කියන්නේ මොකක්ද? ඇත්ත ඇටි බලන එක. සාමාන්‍ය ලෝකයට දැනුමක් කියලා සිද්ධිය විදර්ශනා කළොත් ඔබ ඒක තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. සැබෑ ජීවිතය ඇත්ත දකින්නේ. එතකොට සාමාන්‍ය ලෝකයාට දැනුමක් වෙලා දැනුමට ද්වේෂය අකමැත්ත පටිඝය ඇති කරගන්නකොට දැනුම විදර්ශනා කරන්න දන්න හින්දා මොකද ද්වේෂයෙන් නැහැ. මොකද දැනුම විදර්ශනා කළොත් අපිට හම්බ වෙන්නේ කය කියන එක අචේතනික මලමිණියක් වගේ කය අසුර කරගෙන පවතින පටික සිතේ ඇතිවෙච්ච චෛතසිකය නිසායි එබඳු වචනයක් පිටුනේ කියන එක දන්නවා. එතකොට මේ වගේ වචනයක් නිර්මාණය වෙන්න, කය පිළිවෙල වෙන්න හේතු මේ මොකද? චිත්තචෛතසික ටික. ඔබට දැනපු පුද්ගලයා හම්බ වෙන්නේ නැහැ කයෙන්වත් හිතෙන්වත්. එහෙම නැති වුණොත් කය උදව් කරගෙන චිත්තජයසික ටික නිසා බැනුමයි කියලා පනවන ලෝකේ ධර්මතාවයේ පිච්ච සිද්ධිය ඔබට මේ දැන්න පුද්ගලයා කියලා දැන්න කෙනෙක් නිර්මාණය කරයි. අන්න જાතිකින් එක. දැන් බලන්න ඔබට බැනපු කෙනා නිර්මාණය කරගන්න මලමිනියක් වතු කය එනාද? නෑ. වහින්න පුළුවන් කෙනෙක් මලමිනියද? නෑ. එහෙනම් දැනුම කියන ධර්මතාවයේ වචනය හදන්න පුළුවන් චිත්තජය ටික ටික කෙනාද? නෑ. මේ අරමුණේ ඇත්ත ඇති ඇති නොදකිනකොට ඔබ නිර්මාණය කරගන්නත් මෙයා තමයි වෙන්නේ කියලා. දැන් මේ බැනපු කෙනාගේ ඉපදීම හදා ගැනීම තමන් නෙමෙයි උපදවගත් ඒ පුද්ගලයා. දැන් පුද්ගලයා හදාගත්ත හින්දා ඒ පුද්ගලයා ඉරේ තරහ ගන්න බැහැ. දැන් මේ ඉන්න සත්‍ය පුද්ගලයා ළඟ තරහ ගන්න අපිට පුළුවන්. අපි එතකොට අපි මේ තරහ ගන්නෙ තව කෙනෙක් එක්කන ඒ කෙනාව තරහ ගන්න සුදුසු කෙනාව නිර්වාණය කරගෙන යන්න තරහ ගන්න. ඒකයි ඒක අපිට කර්මම වෙන්නේ. නමුත් ඔබ ලෝකයේ තරහ ගන්න අරමුණ ඔබ විදර්ශනා කළොත් ඔබට තරහව කියන එක අවලංගු වෙයි. ඇලෙන්න ගැටෙන්න පුද්ගලී තරහ ගන්න පුද්ගලී කම් වෙන්නේ නැති නාම කර්ම රූප කයනවා. ඔබේ ආරමුණ මෙනෙහි කළ නුවණින් පෙන්නනතාක් පෙන්නනතාක් නුවණින් පෙන්වන්නේ නැති තාක් ඔබට පුදුලියක් හම්බුනේ. අපි භාවනා කරනවා කියලා කියන්නේ සැබෑ ලෝකෙන් පලා යන හදන එකක් නෙමෙයි. සැබෑ ලෝකයේ යථාභූත ස්වභාවය දකින්න එක. දකින්නකොට මේ ලෝකය දකින මට්ටමට මෝඩකමට අපිට ආපු දුක විඳිනවා. අපි පුද්ගල භාවයේ නිර්මාණය කළ දුක් විඳින්නේ. එතකොට මේ ඉරියව්වක් වුණා අසමෝහ සම්පජන්ය කියලා කියන්නේ සමෝහ භාවයේ දුර්විච්ච නොවනක් කියන්නට ඕනේ. වර්තමානයක ඒ තුල තියෙනවා අතීතය අනාගතය යන වර්තමානයේ කියන සියයකුත් තියෙනවා. ඇත්තකුත් තියෙනවා. ඒ හින්දා තමයි ආනපායනවා ඉඳ ගන්නකොට ඉඳ ගන්නකොට ඉඳා ගන්නකොට ඇවිදිනකොට මේ හැම ඉරියව්වක්ම මම යනවා මම එනවා මම හිතා ගන්නවා මම ඇවිදිනවා කියන හැඟීම අනුශය වෙනවා ඔබ මේ හැමතැනකම සිහිනුවන දෙක නොයදන මේ ඉරියාපතේ ගැන සිහිය නොයදන හැම වෙලාවකම අනුශය වෙනවා කියන එක සබඳත්වය. ඔය ඉරියාපතයක විදර්ශනාවේ යෙදෙන හැටි. ඕකම ඉරියාපතයක තව සිහිය පිහිටවන හැටි තියෙනවා. සතිපට්ඨාන. සිහිය පිහිටවන හැටි. ඒක තුල මෙච්චර ගැඹුරු හොරක් වුණ හැබැයි ඔබ කොච්චර සිහිය පිහිටුවත් යම් දවසක ඔය ඉරියව්වට ඔබේ අසම්මෝහ සම්ප්‍රජානය නැත්තම් විදර්ශනා ඥානය ඔය විදිහට යෙදුනොත්මයි This the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. ඔබ කාම භූමියේ ඇත්ත නෙවෙන්නේ කියන මතක තබා ගන්නට ඕනේ. විදර්ශනාව කියලා කියන්නේ ලෝකයට හම්බ වෙන සීමාව තුළ ලෝකයට හම්බ වෙන ධර්මතා තුළ පවතින ඇත්ත ළඟ. ලෝකේ තහවුරු ධර්මතා එහෙමම ගන්නවත් නෙමෙයි එහෙම එකක් නැහැ කියනවත් නෙමෙයි ඒ තුල ලෝකයට තරහ පුද්ගලයෙක් හම්බ වෙනවා නම් ලෝකයට තරහ පුද්ගලයෙක් හම්බ වෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙන තැනක නේද එහෙම සිද්ධියක් වෙන තැනක ඇත්ත නොදන්න කම නිසා ඒක කරන්නේ ඒක ගොඩාක්ම සිහිත සමාධි කරගන්න දෙහිමින්ම උපකාරක ධර්මයක් ඉරියාපතේ සිහිය තියාගන්න එක. දැන් මම ඔය ඉස්සලවට කරනවා. සිහිය කියන්නේ අතීතය අනුව යන්නේ නැතුව අනාගතය අනුව යන්නේ නැතුව වර්තමානයේක හිත තියනවා කියන කෘත්‍ය හරියට වෙලා තියෙනවා නම් ඔබ ඉදි ඉරියාපතේ හොඳ සිහිය තියනවා කියලා කියන්නේ. මම මේ ඉරියාපතේ භාවනාව කරන විදිය හරිද කියලා ඔබටම බලා ගන්න පුළුවන් මොකද්ද ඒ කරන සිද්ධියෙන් අතීත දේවල් එක එක සිහි කරලා හිතට අතීතයේ යන යන්න ඉඩ නැති වෙලා නම් අනාගතය අරමුණු කරගෙන සිහි කරලා එක එක දේවල් කරන්න ඕනේ කියන දැන නිර්මාණය වෙලා නැතුව වර්තමාන සිද්ධාන්තයක් තුල ඔබ රඳවලා තියෙනම් අන්න මේ සතිපට්ඨානයෙන් කරන බලාපොරොත්තු ආර්ථේ ඉපදිනා. එතකොට ඒ කියන්නේ හිතෝවා හිතෝ හේති පජානාති. හිත ගන්නකොට හිත ගන්නවා කියන දැනුම් සහිත බව ඇතුළේ හිත කාට කියනවා. ඔයගොල්ලෝ කවද්ද මට කියන්නේ ජීවිතේ කවදාවත් මම කියනවා ඉරියාපතේ සිහිය මොකද කරලා නැහැ කියලා. ඔයගොල්ලෝ හැමදාම නැගිටින්නේ බහැර අරමුණක් දිහා බලාගෙන අපිකින් බෝතලේ ගන්න ඕනේ කියන දැනක සිහියෙන් බාහිරයට යොමු වෙච්ච සිහියම නැගිටලා තියෙනවා මිසක බෝතලේ ගන්න යනවා ඔරුසු ගාවට යනවා කියලා බාහිර වස්තුවකට සිහියෙන්ම ගිහිලා තියෙනවා මිසක ආධ්‍යාත්මික කයේ ක්‍රියාවට සිහියෙන් ක්‍රියාවට අවදි කරලා තියෙනවා බලන්න. ඕනනම් අපිට උගෙන්න පුළුවන් නම් ගොඩාක් වටි ඇත්තටම හිත බොහෝ තේින් සංවර කරන්න හරි ඉක්මනට හිත එකඟ කරන්න ඉවහල් වෙන කමතහන ක්‍රියාවලිය. ඒ කියන්නේ කෙනෙකුට මේ කමතහන කොච්චර ජීවිත කියනවා නම් උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් එකම එක චිත්ත සමාධියක හෙල්ලෙන්නවත් නැතුව ඉන්න පුළුවන් සමාධියක් තියෙන කෙනෙකුට ඉරියාපත භාවනාව විනාඩි 5ක් කරන්න බැරි සමාධිය කියනවා කියන කේතරම් මහ ලොකු දක්ෂකමක් නෙමෙයි අපි හිතනවා හරියට බැහැ ගණන් හිටිය බැහැ දෙක තුනයි කිය හිතේ යම් චිත්ත සමාධියක් ඇති වුණාම ඒ සුඛයට සැපයට ඉන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි. හැබැයි ඉතුරු බඳුර පොළොක් පිටියාගෙන ඉඳගෙන ඉන්නවා වගේ. නැගිට්ටා මට යනවා ටික දවසක්. ටික වෙලාවක්. ඒකෙන් ඉඳගෙන ඉන්නකම් කරයි පුළුවන්. නමුත් මේ ඉරියාපතේ තුල ඉරියාපතේ තුල ඇති කරගන්න පුළුවන් කෙනෙකු සමාධියකේ සමාධිය වැටෙන්නේ නැහැ දීචයකට. මොකද සමාධිය වැටෙන්න පුළුවන් තැනදීම යා සමාධිය ඇති කරගත්තාම ඉඳගෙන ඉන්නකොට නිරායාසයෙන් සමාධිය ඉරියාපත ආවත් යාගේ සමාධිය වෙනස් වෙන්නේ. එතකොට කොහොමද අපිට පුළුවන් නම් හිත ගන්නකොට තමන්ගේ කය පැත්තට සිහිය යොමු කළා හිත ගන්නවා කියන සිද්ධාන්තයේ දැනුම සහිතවම හිත ගන්නවා. හිත ගන්න හිත ගන්න කියලා මෙනෙහි කරනවා නෙමෙයි. අපි කියමු මම මොහොතට යන්න ඕනේ කියලා අදහස චේතනාව ඇතුව නැගිටිනවා. නැගිටිනකොට මෝහ හොදන්න යනවා කියන දේ ඉලක්ක කරලා සැපේ ඉලක්ක කරගෙන හිත බාහිරට යොමු කරගෙන නෙවෙයි. අර අදහසට මෝහ හොදන්න යනවා කියලා නැගිටින්න හදනකොට නැගිටිනවා කියන ඉරියව්වට කය දෙලින් කරන එකට නැගිටිනවා කියන ටික දැනුම් සහිතවම කරනවා. ඊට පස්සේ මෝහ හොදන්නේ යනවා කියන තැනට ගත්තාම අඩියක් කියන ගානේ කය පැත්තට යනවා කියන ධර්මතාවයද සිහිය කරනවා මේකෙන් මතක් කරන එක දෙයයි බාහිර ආරම්මණයන්ගෙන් ඔබ මුදවන්න අතීතය අනුව යන්නේ නැහැ අනාගතය අනුව යන්නේ වර්තමානයක බාහිර ආරම්මණයන්ගෙන් ඔබ අතහැරවලා මේ කය කෙරෙහි සිය තබා ගන්නවා. මේ කය කෙරෙහි සිය තබා ගන්නකොට උදන්වාද වෙලා තියෙන ආර්ථය කොච්චරද කියලා. ඔබ පැය කාලා ඉඳගෙන හිටියෝ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනය අනුව ගිය ආයතනයන් අරමුණු කරමින් යන හිත වළක්වන්න ලොකු උත්සාහයක් කරන්න වෙයි. මොකද කරගෙන ආපහු පැය භාගයක් ඔබෙන් කාලක් ඉඳගෙන හිටියොත් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස ආරම්භ කර කර පවතින හිත බලක්වන්න ඔබට ලොකු උත්සාහයක් කරන්න වෙයි. මොකද හිත නිතරම බාහිර ආරම්භ කරනවා. නමුත් ඔබ දන්නවාද ඔබ මේ තමන්ගේ කය කෙරෙහි යොමු වෙච්ච සිහිය එක මොහොතකට ගන්නකොට එක්වරම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන අනුව ගිය සියලුම අරමුණු ටික එක මොහොතකට විද්වංශනය කරලා තියෙනවා. ඔබ මේ කාය පැත්තට යොමු වෙච්ච පමණකින්ම ඔබේ හිත රූපයට නඟුලලා නැහැ, සත්‍යයට නඟුලලා නැහැ, ගන්ධයට නඟුලලා නැහැ, රසයට නඟුලලා නැහැ, පොට්ටබ්බේ නඟුලලා ධර්මාවනෙන් නඟුලලා නැහැ. නූපන් කෙලෙස් උපදින උපන් කෙලෙස් වැඩි දියුණු වෙන තියෙන ශේත්‍රය අතහැරලා තියෙනවා. මේ කායගත එකයි බුදුදහමේ දේශනා කරනවා මානිකගේ කායගත සත්‍ය නොවඩන්නේ නම් එයා නිවන නොවඩන්නේ වෙයි. කායගත සත්‍ය දැන නොකන්නේ නිවන දැන නොකන්නේ වෙයි. කායගත සත්‍ය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වෙයි. කායගත සත්‍ය අවබෝධ කර නොගන්නේ නිවන අවබෝධ කර නොගන්නේ වෙයි කායගත සත්‍ය නොයෙදුනේ නිවන නොයෙදුනේ වෙයි මේ විදිහට දේශනා කළ සූත්‍ර බොහෝ යමේ කායගත සතිය වඩන්නේ නිවන වඩන්නේ වෙයි. කායගත සතිය වළඳන්නේ නිවන වළඳන්නේ වෙයි. මේ විදිහට දේශනා කළ සූත්‍රකී. මොකද කොහොමද සාද ඔබේ ලෝකය තියෙන්නේම අපේ ලෝකයේ තියෙන්නේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ සම කියලා බාහිර ආයතන ටික ආරම්භ කරගන්නවා. ඔය මතයි සියලුම බැඳීම් තියෙන්නේ. ඔය මතයි සියලුම ගැටීම් තියෙන්නේ. ඔය මතයි සියලුම අපේ ක්‍රියාකාරකම් තියෙන්නේ. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික කියනවා මායාවේ ක්ෂේත්‍රය කියලා. මායාවේ විදම කියලා. එතන ඉන්න කෙනාට බාහිර මෙහෙම දැන් අපි මේ කකුලුව ඇටි දිලාගෙන ඉන්නවා වගේ අපි ඉන්නේම රූපේ පැත්ත බලාගෙන, ශබ්දේ පැත්ත, ගන්ධේ පැත්ත, රස ස්පර්ශ පැත්ත බලාගෙන ඔය විදිහට පවතින අපේ මානසික මට්ටම තියෙන්නේ මායя කියන්නේ. ඔය රූප ශබ්ද ගන්ධ රස පොත්පත් ධර්ම කියන මේ බාහිර ආයතනය ගත්තාම මායя කියන්නේ. ඔය තුල ලෝභ, ද්වේෂ, මෝහ අකුසල ධර්ම රැස් නොවි කෙනෙකුට ඉන්නවා කියන එක බැහැ. එතන රූපයෙන් ප්‍රියමනාප රූපය රූප සහගත කරලා රූපය ඇති කරනවාමයි. අප්‍රියමනාප රූපය ගැටීම ඇති කරනවාමයි. උපේක්ෂා සහගත රූපේ මෝහය ඇති කරනවාමයි. සත්‍යයත් යම් කිසි කෙනෙක් චරත දික්කවේ සකේ දෙතිවිසේ කියලා මහන්නේ සිය පියාගේ මූලම වෙච්ච භූමිය හැදෙන්න කියලා මේ සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේ කියන්නේ පියාගේ සත්‍ය විතරයි. යම් කිසි කෙනෙක් කය කෙරෙහි සිය යොමු කළ පමණකින්ම මාර්ගය ගෙඩෙන්නේ නිදහස් වෙනවා. ඔබට පෙන්වා අරමතුගේ සකුණාගිකේ සූත්‍රයක් තියෙනවා. සකුණාගිකේ සූත්‍රයේදී සපරාධි කියලා කියන්නේ මේ උගුස්සට නම උගුස්ස කාට උගුස්ස උගුස්ස මේ තවසත් එක කුරුල්ලේ අර දී කුරුල්ල කියලා කියන්නේ චූටි කුරුල්ලේ කුරුල්ලේ අවුව වෙලාවක අවුව දැක්කම ගලක් උඩ ඉන්නවා මේ උගුස්සේ කැවිලා එකපාරටම මේ කුරුල්ලව නියපොතුලින් දැහැගෙන යනවා. යනකොට කුරුල්ලා බයිනවා කාටද? ඌට. තොට හොඳ වැඩි කොහොම වෙලා ආවේ තොට කොහොම වෙන්නවයි තිබුණේ කොහොම හඬමයි වටිනේ කිය බලවත් තමන් තමන්ම. උත්සාහන ඔක්කොම පොතෙන් දැනගන්න ප්‍රෝග්‍රෑම් එක මම බම්බයින් ඩෝර් විතරහ කරනවා මට නෑ මම මට සුදුසු තැන හිතේ නැති හින්දා මම ඔබට අහුවුනේ මම ඔබට අහුනේ මගේ වරද නිසා. ඒ නිසා මම මටම තමයි දැනගන්න තියෙන්නේ. මට සුදුසු දැන හිතෙන මම ඔබට අහුවෙන්නේ. අර කියන හරිය ඔබට සුදුසු දැන මොකක්ද? මට සුදුසු කැට සහිත ඔය හාප කුඹුරු කියන්නේ කැට සහිත කුඹුරු වල. ඒක ඔබ දැකන හරිය. මම ඔබ කියන තැනට ගානවා ගාලා ඒත් මම ඔබ අල්ලනවා. බෙහෙම කියනවා. කැමති නැහැ කැමති. දැන් දෙන්න කතා කරලා ආපහු හුස්ස අරගෙන යනවා. ඇවිල්ලා කැටසයි කුඹරක් වල නියරක් වලින් කියලා බුත උසුසුසු තනක් බලාගෙන. හරි කියපන් මම ඇවිල්ලා ඉතලන කියලා උඹට උඩට යනවා. උගුල්ල දැන් කැට කුඹල හැංගෙන්න තරක් බලලා දැන් හරි එන්න කියලා. එතකොට උගුස්ස වේගෙන් එනවා. එනකොට අර කුඹල කරන එක ළඟදී චූට් කැටයකට උඩින්. අර උගුස්සට ලඟ වෙනකොට ආපු වේගය පාලනය කරගන්න බැහැ. දෙල්ල නියලෙ බැඳිලා ඇස්තර ගන්නවා. නම කුරුල වෙනවා. මොකද එයා සුදුස්සනේ හිටපු නිසා. ඉස්සෙල්ල එයා සුදුස්සනේ හිටියේ නැති හින්දා ගොතට අහුනවා. මහණෙනි ඒ වගේ නුඹලට නොසුදුසු තැන ඉන්න එපා. කුකුස්සවගේ තමයි පවිතුමාරය. නොසුදුසු තැන හිටියොත් ඒ කාන්තේ පවිතුමාරයට බල බහු වෙන උඹලට ඇහැගෙන යනවා ජරා කම්ම හතරට. මොකද්ද පවිතුමාරයට අහිමි තැන? රූපය සත්ත්ව, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඈ කන දිවනාදී පස්සේ මේ එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ හිටියොත් ඒ කාන්තේ මායයට පිටම මායයට අහුවෙනවා. එතකොට දුක එනකොට ජරා මරණ දුකට යනකොට කැටපොරලට වගේ තමා තමන්ට දැනෙන හොඳට තියෙනකොට. මොකද ඔහොම වෙලා අපි ඔහොම දුක එන්නමයි තිබුණේ. ඇයි? බෝ දුකෙන්ද බුවන්තන හිතපු හින්දා උඹට දුක ආවේ කියලා තම තමන්ට දැනගන්න තමයි තියෙන්නේ මේ විදිහට ඉඳලා. හරිද? මොකද බුදුජානනාවේ කල්ලාතුම වෙනවා කැටකුරුල්ලා උපුසට අහෝනේ කැටකුරුල්ලාගේ වර්ණය නෑ නෑ උපුසගේ වර්ණය නේද? කැටකුරුල්ලාගේ වර්ණය නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මාර්යාගේ ශේත්‍රය පෙන්වනවා. ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් තුන්න තුලින් මිදෙන්නේ මේ භූමියේ ඉන්න කෙනා. ওই භූමියේ ඉන්න එපා ඔතන. කියලා තේනවා තියෙනවා. එතකොට Tamanට නොසුදුසු තැන මොකද්ද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන නම් තියෙන ආයතනේ. ඕකේ දරුවෝ කියමින්, ගෙවල් කියමින්, රාම් ත්‍රිති මුතු නැති ධ්‍යාන වාහන කියලා ඔය රූප ආයතන හත් ආයතන ඇතුලේ වටිනාකම් දීලා පුද්ගල භාවයන් වවාගෙන ඒව ඇතුළ ගනුදෙනු කර කර ගනුදෙනු කර කර ලෝකයක් හදාගෙන අපි ඉන්නකොට කැටකොරුල් හරියට කොහේ හිටියා වගේද ගල උඩ හිටියා වගේ ඊට පස්සේ මවුමල දුක එනවා පියාමල දුක එනවා රණ්ඩු දීමුතු මෙලික් නැති වෙච්ච දුක එනවා අසාධාරණ සංකල්ප දුක එනවා ඒ වෙලාවට කාටවත් බයින් දෙපා හොඳ වැඩි ඒකට. තොට හොඳම වැඩි. ඒකද? දුකෙන්ට පුළුවන් තැන හිතපු හින්දා ඒකට දුක ආවේ කියලා සමන්තම කරගන්න. එතකොට එහෙනම් මේ දුක නොයන තැන කොතනද? බුදුරජාණන් වහන්සේ අහනවා හැටකොල්ලන්ට සුදුසු තැන කොතනද? හැටසහිත කුඹර වගේ. එහෙනම් මහණේ මායයට හසු නොවන වික්ෂෝප්තයිසේ මොකද? සතර ප්‍රතිපත්තන සරත වික්කේ සකේ පෙත්තේසේ මහණේ පියාගෙන් උරුම වෙච්ච ඉඩමීන්ද. එහෙම වෙන්න ඔයගොල්ලෝ ජරා මරණ මායයට අසු වෙන්නේ නැහැ. ජරා මරණ දුකට අසු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අජරා මරණ බව ජරා මරණ දුක එපා නම් ওই ඉඩමෙන් වෙන්නේ මේ භාවනාව කියලා තව පැත්තකින් කියන්නේ මේකයි ඔයගොල්ලෝ ඉන්න භූමිය දුක් සහිතයි. ඔය භූමියේ දුක්ඛකින්ද ඔය භූමියෙන් අයින් වෙලා දුක නොවන භූමියකට යන්න. ඒ දුක නොවන භූමිය තමයි මොකද්ද? කාය වේදනා චිත්ත ධර්ම. ඔබ හිතේම කය කෙරේ හිත තබාගෙන ඉන්නවා නම් නැත්තම් මේ කයි උපදින ස්පර්ශයෙන් උපදින වේදනාවන් කෙරෙහි ඇත්ත දකින්න ඉන්නවා නම් එහෙම නැතිනම් චිත්ත ධර්මයන් කෙරෙහි ඇත්ත දකින්න ඉන්නවා නම් චෛත්‍යක ධර්මයන් කෙරෙහි ඇත්ත දකින්න ඉන්නවා නම් කාය වේදනා චිත්ත ධම්ම කෙරෙහි සිහිනුවණින් ඉන්න ඔබට ওই ටික එකතු කරලා ලෝකෙම වවන්න බෑ. ওই ටික එකතු කරලා ඒකයි මහිතාවා. කාය මේ කනබුන ආහාරයේ සතර මහා ධාතු රූපය කාය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා මේ කාය කෙලවීම වෙනව නේද කියලා බලනකොට යන පුද්ගලය නිර්මාණය කරගන්න බෑ. අනන්ත වැඩගෙන පුද්ගලය නිර්මාණය කරගන්න බෑ. නමුත් ඔබේ කාය වේදනා චිත්ත ධර්ම කියන ටිකේ නොහිටියොත් හම්බ වෙන්නේ මොකක්ද? අර යන පුද්ගලයා අනේ අර පුද්ගලයා වැටුණා නේද කියලා කම්පාවක් නේද නැද්ද? එනවා. එසකොට කය පාඨවියකෝ තේජෝ වය සතර මහා ධාතුයි. කය බලමිනියක් වගේ. කය අසුන් කරන බෞද්ධෙන් චිත්තචෛසික චිත්ත හිතේ ඇති පාඨික චෛසික නිසා මේබඳු ශබ්ද රූපයක් පිට වුණා නේද කියලා දැක්කොත් ඔබට පැනපු පුද්ගලයා නාමයෙන්ම රූපයෙන්ම සම්බන්ධ නැති වෙයි. ඔබට ඒ කය කෙරෙහි, ඒ චිත්තය කෙරෙහි, ඒ চৈতසික කෙරෙහි ඇත්ත ඇතිදී ඔබ බලන්න දැක්කොත් සතිපත්තන් සිය පිටවන දැරියුණා. ඔබට හම් වෙන දේ කවුද? වෙන පුද්ගලයෙක්. වෙන පුද්ගලයෙක් නිර්මාණය ඔබ වෙනම තහලතියේ දැනුම් කෙනාට ඊට පස්සේ බයින තමන් කියලා දැසි චිත්තයෙන් ගහවලා තියෙන බාහිර තමන සිටි. මේක නෙමෙයි මේ ලෝක නිර්මාණය කියන්නේ. ඔබට තමයි මම මේ හැමදාම කතා කරන්නේ අපි කෙලස් කියන ලෝක උපදවා ගන්න කියන සිද්ධිය කියන්නේ. එතකොට මේක ඇති මේ විද්‍යාපත්තේ අපි කරන්න ඕනේ. හොඳට බලන්න මේ ආනාපාන සති භාවනාවේ ඉඳලා සති නිමිති තියාගෙන ආස්වාද ප්‍රස්වාසයේ කෙරෙහි සිහියෙන් ඉන්නකොට දැන් තමන් කෙරෙහි සිහිය. ඒ කරන්න ගියත් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර දෙන්නේ මේ වෙනවා. ඊට පස්සේ ඉරියාපතේ ඔබ නැගිටිනකොට නැගිටිනවා කියන දෙයට සිහියයි. කෝපේ ගන්න නැගිටිනවා කියලා කෝපේ කියන තැනට ඇදලා තියාගෙන මෙහෙ හිතගෙන ක්‍රියාව කරන්නේ නැහැ. වෙනද කලේ අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ටිකක් ඉඳ තියෙනවා නම් ඉරියාපතේ භාවනාව කරේ පිළියරක් නැත්නම් ඔය ප්‍රැක්ටිස් කරත්තට මේ ඉරියව්ව හුරු වෙන්න පුළුවන් නම් ඒක හඳුනා ගන්න පුළුවන් නම් මේ එකක් තියෙනවා කියලා. අත්‍යශේම වටිනවා. උගලන්ට පුදුම හිතේ මං කියේ මොන තරම් වෙනස්ද කය කෙරෙහි සිහිය තබාගෙන ඉරියව් පවත්වන එක. බාහිර ආරම්භණයට හිත තබාගෙන ඉරියව් පවත්වන එකත් අතර අනිසිත පොළොව වගේ වෙනස් නේද කියලා තියෙන්නේ. ඒකයි මං කියේ අපිට ඒක කොච්චර මොහොතද කියනවනම් උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් එකම සමාධියේ ඉන්න කෙනාට කාය කෙරෙහි පිහිටි සිහිය කටයුතු කරන්න බෑ. එච්චර මේ කායගත සතිය තිවුරයි. කායගත සති කියනකොට කාය අනුව ගියා වූ සිහිය. ඔබ නැගිටිනකොට මම අර දොරගාවට යනවා කියලා දුක කියන දෙයට සිහිය යොමු කළා දුක දිහා බලාගෙන නැගිටිනකොට ඔබට කායගත දුකේ තියනවාද? ඔබ හිතුවා හිතුම් හේති බජනාති නෙමෙයි. හිත ගන්නකොට හිත ගන්නවා කියන සිහියෙන් කළා තියනවාද? නැහැ. ඔබට සිහිය තියෙන්නේ කොහෙද? වාස්නාව තමයි. මම නම් මේ කෝපේ ගන්න යනවා කියන තැනකින් ඔබ යන්න ක්‍රියාව කරනවා මොකේද? කෝපය ගන්න තැන. ඔබ කය කෙරෙහි සිහිය තියාගෙන ඉරියව්ව යම් ගච්ඡතෝ ගච්ඡාමිති පජානාති යනකොට යනවා කියන ක්‍රියාවට නුවණින් ඔබ කරලා තියෙනවා. එතකොට කෝපේ මම මේ පුටුවේ ඉඳ ගන්නවා කියලා ඉඳ ගන්නකොට ඔබ පුටුවට ගිහින් ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා කියන ඉරියව්වට සිහිය තියෙන්නේ. නමුත් ඔය සිද්ධියම කරලා බලන්න ඕප් එකන්ද ඕනේ. ඕප් එක අරගෙන කොටේ ඉඳ ගන්න ඕනේ. කියන සිද්ධිය කරලා බලන්න හිත ගන්නවා කියන තැනටම සිහියයි තමන්ට ඉලක්කෙට යන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ යනවා කියන අරමුණක් අරමුණක් ගානේ කයේ චලනයේ පැත්තකයි සීලය. ඒ කියන්නේ අඩියක් අඩියක් කියලා බක් දැනුම් සහිතව මේ අඩිය ගන්නවා දැනුම් සහිතව මේ අඩිය තියෙනවා. දැනුම් සහිතව මේ අඩිය යනවා කියන සිද්ධිය තුලම ඉන්නවා යා. බාහිර වස්තුව කියලා කරගෙන තේම හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. හොඳට. ඔයගොල්ලෝ හිතේ කායිකරේ දිය සබකට බපු කොහොම ඉස්සරේ යන්නේ? ඉතින් ගල් මුල් වල හැප්පේ නේද කියලා නෑ. එහෙම හැප්පෙන්නේ නෑ. ඊට පස්සේ කෝපේ ගන්නවා කියන එක කරනකොට බලන්න වෙනදට කෝප දිහා බලාගෙන නම් අත දැන්නේ කෝප දිහා බලාගෙන නම් අතකත්තේ. දැන් එතකොට මෙයා දෙනවා මොකද්ද? සත්‍ය සම්ප්‍රඥානය වෙනවා. සමීචිතේ ප්‍රසාරයේ සම්ප්‍රඥානකාරී හොති. දැන දැකම දැන් කෝපේ ගන්න අපි කියමු එන්න මේ. දැන් වෙනද අපි කලේ වතුර බෝතලේ ගන්නවා කියලා සිහිය මොකේද? වතුර බෝතලේට වතුර බෝතලේ ගත්තා කියන තැන. නමුත් දැන් සමේජීතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. මම ප්‍රසාරිතේ අත දිගහරිනවා. දැන් මේ බෝතලේ ගන්නවා කියනකොට මේ ගන්නවා කියන સિદ્ધාන්තයට අත අත පැත්තට දැනුම් සහිතවම මේක කළා. ඊට පස්සේ අත අකුලනවා කියන දැනුම් සහිතවම ගත්තා. තමන්ට මේ භූතලයේ කියන එක ඇත්තටම රාග දේශ මොහොන යන්නේ ඉන්නේ. ඒක මොනවා කියුසිතිය ඒක මට ඇත්තටම ඕනෝනේ මේ භවනා වල ස්ථානයේදී ඔයගොල්ලන්ට සතිපට්ඨාන වඩ නැති උගන්වන්න. ප්‍රායෝගිකව අපි කවුරුවත් කරන්නේ ඒක අපි කොච්චර භවනා කරන අය වුණත් භවනා කරන වෙලාවට සිත ගැන සිතුවිලි ගැන හෝ රූප ගැන බලනවා. අනිත් වෙලාවට අපි ඉන්නේම අපේ ජීවිතයේ තියෙන්නේම කොහෙද මාය රතුනේ සතු ඉඳමේ ඉඳයි ඉඳගෙන ජීවිතයට ලැබුණා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔගලන්ට ක්‍රමයක් කියලා දුන්නා මාය සතු ඉඳමේ නැතුව පියා සතු ඉඳමේ ඉඳගෙන ජීවත් වෙන්න. වැඩට යන්න කේතරතොර අසපතු කාණ්ඩ වලම්පයන්ක හොදන්න දහුවට හවන්න හොවන්න නාවන්න අන්තරන්න බලන්තරන්න රිචි හොදන්න ක්‍රියාසතුලින් ඉඳගෙන මේ කාය කෙරෙහි යොමුච්ච සීන ඕගොල්ලෝ අහලා ඇති කුරුරට වාසී අයගෙන කෙනෙකුට යටත් තියෙච්ච දැකදස් කම්බවෙක්වත් සතිපට්ඨානේ නැතුව කායගත සතිය නැතුව වතුර කලයක් වගේ දෙයක් නැහැ කියලා අහලා තියෙනවද අහන්නේ නැහැ එතකොට මොකද දැකගත් සංකාරුව පවා භාවනා කරන කාය කෙලෙදී මොකද කුරුවරයෝගෙන් වෙනවා හැම වෙලාවෙම ස්වභාවයෙන්ම ප්‍රඥාවක් කියලා. අන්න ඒ මොකද ජීවත් වෙන්න භූමියක් තියෙනවා. ඉතින් මේ භාවනා කරනවා කියලා එක පැයකට පැයකට දෙකකට කරන පොඩි ඒ විදිහට දෙයක් නෙමෙයි ඇත්තටම අපි මේ වගේ දෙයකින් ඉගෙන ගන්නවා මුළු ජීවිතේම සමාහිත මේ එක විනාඩිය. මගේ මුළු ජීවිතේම හැදෙන විනාඩියක් වෙන්න පුළුවන් අපි අද ඉගෙන ගත්තොත්. මේ එක දවස, එක දවස දෙක මෙතනම විදිනවා නෙමෙයි. හැබැයි ඒ කාන්තෙන් මෙදීම සඳහා යමක් මම ඉගෙන ගන්න කියලා එක තමයි. ඒ නිසා හොඳට අපි මේ භවනාව කියන එක ඉගෙන ගන්න ඕනේ. මොකක්ද මේක ඉතල අර්ථය ඉගෙන ගන්නවා කැටි කරලා කැටි කරලා. මාර්ය සත්‍ය විදමෝක්ෂ තමයි දුක කියලා කිව්වේ. ඒ කිව්වේ තව කෙටියෙන් ගත්තොත් චතුරාර්ය සත්‍ය මම කෙටි කරලා කැටි කරලා ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ආයේ ජීවත් වෙන නිමහේ මතක් කළොත් අපි දුක කියලා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, අණු, පොට්ටබ්බානෝ කියන පැත්තට යොමු කරන ලෝභ, දේශ, මොහ කියන අකුසල නැත්නම් තණ්හා තණ්හාව තමයි හැම වෙලාවෙම ඒ ආයතන පැත්තට අපි යොමු කරන්නේ. ජීවිතවල තියෙන තණ්හාව, දරුවල තියෙන තණ්හාව, මිලමුතල වල තියෙන තණ්හාව නිසා තමයි අපි ওই භූමියේ ඉන්නේ. ওই තණ්හාව අඩු වුණොත් තමයි අපි ওই භූමියේ නිදහස් වෙන්නේ. ඒ හින්දා තණ්හාව අඩු වෙලා ওই බාහිර ආයතනයේ තියෙන භූමියේ නිදහස් වෙන්න අපි ටික ටික ප්‍රායෝගිකව ඒ වෙනට හුරු කරනවා තණ්හාව නැగిලා ලෝකේ නිදහස් වෙන වැඩ පිළිවෙලක් මොකක්ද තිය අසතු විදිනේ ඉන්නේ. කායගත සතිය උණු කරනවා. රහතන් වහන්සේලා කියන්නේ ජීවි ඇතිතා කායගත කාය කෙරේ පිහිටි වෙන නොවු සිහියෙන් යුක්තයි. රහතන් වහන්සේ කියන නමක් තේ නමකට අනිකේතසාරී අනෝපසාරී. නිකේතනය කියලා කියන්නේ මොකේදද? නිකේතන ඈ නෑ නෑ නිකේතන හෝටල් හෝටල් හෝටල් නේද? නිවාඩු නිකේතන කියන්නේ? එතකොට අපි තමයි නිවාඩු නිකේතන හෝටල් ගන්න රක්ෂය දෙන්නේ. ඒ මොනවද නිකේතන කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඇහැ නිකේතනේ රූපේ. රූපේ නිකේතනය. කාය නිකේතනේ ශබ්දේ. ශබ්දේ නිකේතනේ. නාසික නිකේතනේ ගන්ධේ. ගන්ධේ නිකේතනේ. දිවට නිකේතනේ රස. රස නිකේතනය, කාය නිකේතනය පොට්ටබ්බේ. මනස නිකේතන ධම්මයි. රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ටබ්බ ධම්ම වලට කියලා නිකේතන කියලා මේ ධර්මය. රාතන් වහන්සේ කියන අනිකේතසාරී නිකේතන ගන්න හැටි වෙන්නේ රත්යද වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටිකේ රත්යවද වෙන ගතිය නිකේතන වල නතර වෙන්නේ නැති නිසා රාතන් වහන්සේට හඳුනනකොට අනිකේතසාරී කියලා විඥාණය දැසගෙන ඉන්න මේ කයට කියන ඕකය කියලා. ඕකය කියන්නේ දැස ගන්නවා කියන එක. රූපය කෙරෙහි සංහාව බැලු විඥානේ මේ කය හැසිරෙනවා. වේදනාව කෙරෙහි සංඥාව සංකාරය විඥානය කෙරෙහි සංහාව බැලු විඥානේ මේ කය හැසිරෙන නිසා නිතරම අපි මේ කයට ගැටෙන මේ මම මම මම මම කියලා. මගේ ඇහැ, මගේ කන, මගේ සිව කියලා ඒ මම කියන හැඟීමෙන් ඉන්න නිසා තමයි මට ආසක් තියෙනවා, පායක් තියෙනවා, කකුල් තියෙනවා, මම දැන් ඉඳගෙන හිටගෙන නිදාගෙන කියලා මනවන්න පුළුවන් මේ මේ පැත්තේ. රාහතන් වහන්සේට එහෙම එකක් නැති නිසා අනෝකසාරී කියන ඕකේ ඇතරෙන්නේ නැහැ. මගේ අත්ත, මගේ කකුල්, මගේ ඇහැ, මගේ මම ඉඳගෙන හිටගෙන නිදාගෙන කියන හට්ටමක් නැහැ. ඒ හින්දා රාහතන් වහන්සේට කියනවා මොකද? අනෝකසාරී. රාහතන් වහන්සේගේ ප්‍රධාන ගුණයක් මොකද? අනිකේතසාරී අනෝකසාරේ. මේ හෝටල් ගානේ රස්තියක් දෙන්නේ නැහැ. තමන් නිර්මාණය කරගෙන මේ කයි වැට ගන්නත් නැහැ. වාසය කරන්නේ මොකේද? කායගත රූපේ ගැන ගත්තොත් රූපේ ඇත්ත ඇති නෝනයි. නැත්තම් මේ මම ඉඳගෙන කියන එකක් නෑ කියන ඉරියව්වේ නෑ දැකගෙන නෑ කය අතුරු කරගෙන පවතින හිතේ ඇති චේතනාවට මේ කය පිළිවෙල වෙච්ච ඇතිගෙන නුවණයි. ඒක බලලා බලලා මුචතර බලලා දිනනවා නම් ප්‍රතිපලයක්. එහෙම ජීවත් වෙනවා. තමන් නොවන දැනගින් කියන තරම් උත්තරයක්. ඒක මට ඕනේ මේ ටික මතක් කරගන්න. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ වෙන නොවු සිහියෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර කෙරෙහි වෙන නොවු සිහියෙන් යුක්තයි. ඒ සිහිය වෙන්නේ මමයි. ඒ හින්දා එයාට තමන් නිර්මාණය කරන්නේ අන් නිර්මාණය කරන්නේ. අපි දැක්කා රූපේ සතර මහා ධාතුයි කියලා බලලා ආය අසුරු කරගෙන පවතින අක්කිතේ ඇති අකුසල චේතනාව නිසා මේ වචන පිට වුණා කියලා දැක්කොත් තරහ පුද්ගලෙන් නිර්මාණය කරගන්න යම්සේ දැරි වුණාද යම්සේ නොලැබුණාද ඒ වගේ සතිපට්ඨානය කෙරේ සිහියෙන් ඉන්න රහතන් වහන්සේට කිසිම ඉරියව්වක පුද්ගල භාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. කාය වේදනා චිත්ත ධම්ම කියන ටික. අපි කියමු මේ පටිලා පොතේ කියවන සතර මහාදාසයි. කාය අසුර කරගන්න පවතින සිතේ කුසල චේතනාව නිසා මේ යහපත් මේ ක්‍රියාව උනානේ කියලා ගත්තොත් හොඳ දේ කරපු පුද්ගලයා නිර්මාණය වෙන්නේ නැති. හොඳ ධර්මතාවයක් තියෙයි පුද්ගලයා නැහැ. නරක ධර්මතාවයක් තියෙයි පුද්ගලයා නැහැ. නරකයි කියන ලෝකේ නරකයි කියලා බලන ධර්මතාවයක් තියෙනවා. කය අතුරු කරගෙන පවතින අකුසල සිතක අකුසල චේතනාවේ මේ වගේ අකුසල ක්‍රියාවක් වෙනවා. ඒක නරක ධර්මතාවයක් හොඳ ධර්මතාවයක් නරක පුද්ගලයා හා හොඳ පුද්ගලයා කියන ඇලෙන්න ගැටෙන්න පුද්ගලෙක් හම්බ වෙනවා. අපි ධර්මතාවයක ගැටෙන්නේ නැහැ. අපි ගැටෙන්නේ සුත්‍ර දෙකක් නේද? එතකොට චිත්තචෛතික කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර පිළිතිය බලන්න හැම ඉරියව්වකම ওই ටික පිළිතිය පුද්ගල භාවය අහෝසි වෙන බව පුණ්‍යයක් දෙකින එක. පුද්ගල භාවය කියන්නේ දක්වා දුකව මෙහෙට වෙන්නේ. වෙන්නේ. ආධ්‍යාත්මිකත් එහෙමයි. සතර සතිපට්ඨානයේ කෙරෙහි අඛණ්ඩව කිසි කිසි නෝනාය රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් අපි උරු කරන්නේ ඒකට. මේ භවනා කරනවා කියලා කරන්නේ අපිට ඒක. ඉතින් අපිට පුළුවන් නම් ටික ටික ටික ටික අපි උරු කරන්න ඕනේ. අනේ උරු කරන ටිකට අපි කියන සතිපට්ඨාන වඩනවා කියලා. එතකොට ඉරියාපතේදී අපි ඉරියාපතේ ගන්නවා මොකද්ද? කය කෙරෙහි සිහිය සබාගෙන හිත ගන්නවා. දැනුම් සහිත හිත ගන්න බවට දැනුම් සහිතව හිත ගන්නවා. ඇවිදින බවට දැනුමින් ඇවිදිනවා. හිතගෙන ඉන්න බවට දැනුමින් හිත ගන්නවා. හිත ගන්න බවට දැනුමින් හිත ගන්නවා. ඒකෙන් මතක් කළා හිතගන්නේ බාහිර වස්තුවක් බලාගෙන යන්නේ නෑ බාහිර වස්තුවක් බලාගෙන හිතගෙන ඉන්නේ නෑ බාහිර වස්තුවක් නිසා හිතගන්නේ නෑ බාහිර වස්තුවක් කරනවා බාහිර වස්තුන් එක්ක ගනුදෙනු කරනවා ආධ්‍යාත්මික පැත්තට දිය තබාගෙන අපි පොඩ්ඩක් ඇත්තටම මම කීයක කරන්න පුළුවන් දෙයිද කියලා අපිට කරන්න බැරි දෙයක් නැහැ ඇත්තට මේක හරි වටිනවා. ඕගලන්ට මේක තේරුණොත් ඕගලන්ට ලොකු වෙනසක් තියෙන ජීවිතේ කොච්චර වෙනස්ද? ඇත්තටම නිවන් මාර්ග ආර්ය මාර්ගයයි අනාර්ය මාර්ගයයි කොච්චර වෙනස්ද කියලා කියන්නේ. ඇත්තටම දුක නැති කරන්න මේ තරම් ඍජු මාර්ගයක් තියනවද කියලා එක ඕගලන්ට තේරෙයි. අපි දන්නේ ඇත්තට මේ සතිපට්ඨාන සතිපට්ඨාන කිව්වට මේ සතර සතිපට්ඨාන කිච්චර යමක් කරනවා නේද කියලා. ක්‍රියාපත ඉදමට ඕගොල්ලෝම සීමා කරලා මායාසුත ඉදමෙම මුදවනවා. මහන්නේ මේ සතර සතිපට්ඨානයේ මායя මුලා කරනවා. මාර්ය සතර සතිපට්ඨානයේ වඩන භික්ෂුවට මාර්යව කියනවා මාර්යයේ සතර සතිපට්ඨානයේ භික්ෂුව වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ පුද්ගලයේ පුද්ගල හැම බලන කෙනාට අපි පුද්ගලයෙක් කියලා ඒ උනට ඒ කියන්නේ අපිට පුද්ගල වර්ගයට දෙන්නේ නැහැ. පුද්ගල භාවයෙන් එන්න දිනසු ගත්තාම ඒවැයින් අපිට දැවෙන්න දැවෙන්න දුකෙන් තියෙන හේතු නැහැ. මායාව අපිට පේනවා ඒ කියන්නේ මේ නුවණ නැතිතරම පුද්ගල භාවය ඉදිරිය දුක් විඳිනවා ඉබඳු කරාට පුද්ගලෙක් ඇති වෙනවා නේද කියලා පේනවා. මායාවට මට පුද්ගල භාවයෙන් දෙන්න දුක දෙන්න විදිහක් නැහැ. ඇයි මම ඒක කියන්නේ නැති නිසා. මංගලාව කියන්නේ පුද්ගල බලන නිර්මාණය නොවන දර්ශනය. ඉරියව්වක් ගත්ත පුද්ගලයා යනවා එනවා කියන තැනක මම හුරු කරන්නේ. එතනදී ධර්මතාවය දකිනවා. ඒ මොන කොච්චරද කියනවා නම් ලෝකේ දැනුමක් අහනකොට ලාභයක් අලාභයක් යාස ආයස හින්දා ප්‍රසන්න සැපසුත් කියලා ලෝක ධර්මතා අර්ථ කියන තැනම සතිපට්ඨාන නෝනේ ඒකම ධර්මතා අර්ථයෙන් මිදෙනවා. ඒබඳු ලාභ ලබන්නේ ලැබෙන්නේ නින්දා ලබන්නේ ලැබෙන්නේ නැති වෙනවා. අපි එකමාර තොරලේ විලපත. උත්තර වාක්‍යය. එළියට ගිහිල්ලා අපි සම්මුඛ භාවනාව කරනවා. කරනකොට හොඳට මතක තබා ගන්න සත්‍ය නිමිත්ත හිත තබාගෙන නාසියෝ හෝ තොල්ජ කරන්නේ හිත තබාගෙන වෙන කොහාටවත් යන්න නොදී සති නිමිත්තේම හිත තබාගෙන ඉදිරියට ආපහු ගිහිල්ලා එන ටිකක් පුරු කරන එකට කියනවා සති නිමිත්තෙන් වැඩ කටයුතු කරන්න යන්න ඒක උරු වෙනවා ඊට පස්සේ අපිම අන්නාර ගහගාවට ගිහිල්ලා අපි තනක් හදාගෙන ගහගාවට ගිහිල්ලා ගහ අල්ලලා ආපහු වෙනවා ඉන්න තැනට කියලා නිමිත්තක් හදාගෙන යන්න යනකොටම දැන් ගහ ගාවට යන්නේ නමුත් ගහ කියන තැනින් හිත අයින් කරලා යනවා කියන සිද්ධාන්තය තුල හිත තියාගෙන ගහ ගාවට යනවා බලන්න තියන්න පුළුවන් ගහේ ඇත්තේ කය කය කෙරෙහි හිත තියාගෙන යනවා කියන දැනුම් පහිත බවකම යනවා ගියාට පස්සේ ගියාට පස්සේ අත සමීජිතේ ආසාරිතේ සම්පජානකාරයෝ ගහ අල්ලනකොට ගහ කියන තැනට හිත යොමු කරන්නේ නැතුව අල්ලනවා කියන ක්‍රියාවට අතට දැන් සීයයි අල්ලනවා කියන එක දැනුම් පරිච්ඡම ගහ අල්ලලා ඇල්ලුවා කියන අත ආවෝ ගන්න සමතම සීයයි ඊට පස්සේ ආපහු හැරෙනකොට බාහිර වස්තුව බාහිර දර්ශන දිහා බලාගෙන බෙල්ල හරවන්නේ නැතුව බෙල්ල හරවන බවට සිහිනේ මේ හැම ඉරියව්වක්ම කය ගෙන්නෝවි ඒ කියන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජනකාරී වෙනකට කළ බලන්න අපි බලන්නේම අපි කියමු අර කනෝ දිහා බලන්න ඕනේ කියලා නේද දැන් අර කනෝ දිහා බලන්න ඕනේ මම බලනවා කියන දෙයට සිහියෙන්. ඒ කියන්නේ දැන් හොඳට දන්නවා මම මේක බලනවා කියන සිද්ධිය ගැන දැනුමයි වෙනද වගේම කර්ම දිහා බලනවා. ඒකෙන් කියනවා මම එහෙම කර්ම කියන තැන අහිත වෙලා නැහැ. ඒ වස්තුව මට තරව අහු වෙලා නැහැ. අඛණ්ඩවම කය කෙරෙහි නිර්මාණය වෙන පිහිටි කය කෙරෙහි සිහිය පිහිටි බව නිර්මාණය වෙන විදියට හතර ඉරියව්වම සති සම්පජාන්නේ සමීජිතේ පශාරිතේ. ඒ කියන්නේ මේ වස්තුව ගන්න අත දාන බවක් නොවනයි අහකරන බවක් නොවනයි. මේ හසු වෙච්ච හසු වෙන වස්තුවෙන් අතහරින්න. මේක කල්ලා බලන්න කොච්චර වෙනසක් දැනෙයිද වෙනසක් තියෙද කියලා. මේ අපි හුරු වෙන්නේ එක දෙයකට මොකද්ද? ක්‍රියාපතු ඉදමෙන්ද. ක්‍රියාපතු ඉදම හිටියොත් අපි වෙන වෙන කොහෙන්ද? මායසතු ඉදමෙන් කැටකුරුල්ලා නුසුදුසුක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබත් මමත් මාය සතු ඉඩමේ ඉන්න හිඳයි භූමියේ ඉන්න හිඳයි ඔබට මරාට උපදින්න වෙන්නේ. අපි මොන තැනක මොන දෙයක් කළා මොන කුසල ධර්මයක් කළා අපේ අද දවසේ භූමිය මොනවාද? මායාවේ නිසා. අපිට අඳන්න බැහැ. අපි ටික ටික හරි පොට්ට පොට්ට හරි අපි හුරු කරමු යාසතු ඉඩමේ ඉන්න ඕගොල්ලන්ට කොච්චරද කියන ඕගොල්ලන්ටම තේරෙන්නේ ඇත්තටම කායගත සතියේ ඉන්නකොට මොනතරම් සාහනයක්ද රූපයේ සත්‍යයේ ගන්ධයේ රසයේ පොට්ටබ්බේ ධර්මාරාමණේ අනුව කිය සිත වැලකිනා ඒ වෙන්නේ දුක්ඛම දෙන්න ඉඩ නැහැ අති ඒව සිහි කරගෙන අතීතයට යන්න ඒව සිහි කරගෙන අනාගතයට යන්න ඒව සිහි කරගෙන වර්තමානයට යන්න ඉඩ නැහැ මෙන්න මේ ක්‍රියාසත්තු ඉඳින් ඉන්න පොට්ටබ්බුන් බලන්න දැන් සාමාන්‍ය වැඩ කරනකොට දැන් අපි අරෝ මේ වැඩේ කරන්න යනවා. දැන් කෝල් එකක් ගන්න හදිස්සි එකක් පන්නේ නැති දෙන්න කියලා අපි ලයිට් ගන්න යනකොට වෙන එකක් අපි දකිනවා. දැන් අපි මේ වැඩේ කරනවා අර සම්පූර්ණ සමහරවට අමතක වෙන්න පුළුවන් වැඩගත් දෙයක් වෙනවා. අනේකට මේ දෙබල් කරනවා. ඇත්තටම අපිට කෝල් එකක් ගත්ත වෙන දෙයක් කළා අපි කය කෙරේ සිහියෙන් හිටියොත් අපිට උහුම් වෙන්නේ අපිට ශනික තීරණයක් නැති වෙනවා. අවශ්‍යම දෙයට ප්‍රතිඋත්තර ගන්න පුළුවන් කම එනවා එකක් නැකෙන්නේ ඉස්සෙල්ලා එකක් කරන්න ඉස්සෙල්ලා වේගින් තව එකක් දෙකක් අතියට අතහැරෙනවා ඒකයි මේකට හේතුව අපේ හිතේ මානසික ශික්ෂණයක් නැතිකම සමහරට අත්‍යවශ්‍ය කරුණු අපි ගියේ ඒක තමයි සමහරට ඒක මතක නැහැ වෙන එකක් ඇවිල්ලා මොකද මේ ලහු පරිවර්තන චිත්ත හිත වහා වේගෙන් වෙනස් වෙන නිසා ඒකත් ඒවා අතහැරෙනවා මේ සිහියේ මේ සිහිය කායගත සතිය හොඳට හුරු වුණොත් මම හරිය මතක් කළා වගේ තව ආනන්දත් බෙහෙත් කර විතරක උපදින්නේ නැහැ. දුක් සහගත සිතුවිලි උපදින්නේ නැහැ. තමන් කෙරෙහි කය හිත සමාධිය බොහෝ ඉක්මනට ඔගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට බොහෝ වොමනාවෙන් පැයක් දෙකක් භාවනා කළත් ඇයි හිත සමාධිය නොවෙන්නේ? ආපහු නැහිට ගවම ඉන්නේ බාහිර ආයතනය නිසා. සමාධි කියන ගතියේ ලක්ෂණය බලන්න මොකක්ද කියන්නේ? සමාධිය කියලා කියන්නේම බාහිර ආයතන හයේ නොවි නොවිසුරුණු මනසටයි සමාධිගත මනස කියන්නේ. විසුරුණු මානසික ලක්ෂණය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනය කෙරෙහි සැකිරිච්ච විසිරිච්ච මනසට කියන වික්කිට්ඨා කියලා. විසිරුණු මනසක් කියලා. රූප සත්ත්ව ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයට නොවිසිරු නොපැතුණු මනසට කියනවා ඒකක්කයි කියලා. සමායතයි කියලා. සතිපට්ඨානයේ සමාධියට ආසන්නව කාරණා. මේ හුරු කරන ක්‍රමයෙන් බාහිර ආයතන ටිකට නොවන ගතිය හුරු කරනකොට හුරු කරනකොට නොකෝ කලකින් හුරු වෙනවා. බාහිර ආයතන හයට හිත යොමු කරන්නේ නැතුව ඉන්ද්‍රිය කියලා ඔයගලන්ට කිව්වොත් ඉන්න බෑ. නමුත් බාහිර ආයතන හයට යොමු නොකර ඉන්න ඔයගලට යමක් දෙනවා. මේක කරන්නේ. ඔයගොල්ලෝ කය කෙරෙහි හිත බලන්නේ නෙන්නේ. කයේ දිහට බලන්නේ නෙන්නේ. මේක කළ කරනකොට වෙලා තියෙන්නේ මහ විශාල ක්ෂේත්‍රයක් අතහැරලා. අර අර ජපානයේ තියෙනවනේ ඉස්කෝලේ ඉස්සලා පොඩි මැෂින් හයිකලා. ඉතින් මේ මැෂින් එක කරකවනකොට කරකවනකොට චොකලට් එකක් එනවා. එතකොට පුතේ මේ රස දියුණු කරන්න ඕනේ. උඹලගේ සමුදාව කාර්යයේ චුත්තක් හරි මොහොතකට හරි දීපල්ලා. මේ මැෂින් එක කරකවනකොට මේ කර්මාන්තකාරය සුත්ත ගන්නවා පුතේ ළමයි කියලා කරන්නේ කරන්නේ. නමුත් චොකලට් එක ගන්න තමයි ළමයි මේ කරපන්නේ. ඒ විගාරි භාගවම චොකලට් එක වගේ පස්කුණයක් වටින බුත්තන් හැදුවා කර්මස්කාරයක්. හරිද? ඒක කරලා තියෙන්නේ මේක කරකවනකොට ඒ කර්මස්කාර බුත්තන් හැදෙනවා. ඒ ළමයාට චොකලට් එක කියන එකේ වටිනාකම පස්කුණේ. ළමයි චොකලට් එක ගන්න කරකවනවා. ඒක ඉස්කෝලේ යන ළමයි විගාරි භාගව කරකවල චොකලට් එක ගන්න කරා තමයි යනවා. ඒ වගේ අපේ අපිට කායගත සතිය මේ දේවල් දුරවල් යාන වාහන ඕවට කියන තණ්හාවෙන් ඕගොල්ලෝ මුදවලා අපේ මුදවනකෝ කීයට කඩ කරන්නේ මොකද? තණ්හාවට තණ්හාවයි. කීයට කරන්නේ? හරිද? අම්මෝ මේවා ගන්නදී කියන. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කාය කෙරේ විදිහේ කියනවා ගන්න පරමයි. මේ ටික කරනකොට මෙන්න මේ ටික නිර්මාණය වෙනවා. ඒ හින්දා මේ දෙන්න අපි කායගත සතිය ටිකක් කෝරේ. මම කියලා දුන්න විදිහට ඉඳ පුළුවන් නම් සිහියෙන් ඉඳගන්න ඉඳගෙන සිහියෙන් හිටගත්තා හිත ගන්නවා කියන ධර්මතාවයේ සිහියයි හොඳටම හිත ගන්නවා කියන දැනුම් සහගත බව අතීත දේ සිහි වෙන්නේ අනාගත දේ සිහි වෙන්නේ වර්තමානික බාහිර කිසිම අරමුණක් අරමුණු වෙලා නැතුව හිත ගන්නවා කියන ධර්මතාවයේ සිහියයි මේක කරන්න පුළුවන් දෙ කියලා බලන්න ඊට පස්සේ හිතගෙන ඉස්සරහට යනවා. යනවා කියන එකට සිහියයි අතීතය අහුලලා නැහැ අනාගතය අහුලලා නැහැ බාහිර කිසිවක් අරමුණු වෙලා නැහැ. ඕන ඉලක්කයක් තමයි ගහගාවට යන්නේ කියලා. නමුත් ගහගාවට යනවා යනවා කියන සිද්ධියත් එක්ක යනවා. ගිහිල්ලා හිත ගන්නවා හිතගත්තා කියන එක දැන් සහිතව ගන්නවා. ඊට පස්සේ ගහ අල්ලනවා අල්ලනවා කියන සිද්ධියට නෝනා ගහ පැහැ යොමු කළා සිහිය යොමු කළා නෙමෙයි. ගහ අල්ලනවා කියන සිද්ධියට සිහිය යොමු කළා. අල්ලනවා කියන සිද්ධියට. අල්ලපු අත ගන්නවා කියන සිද්ධියට. ආලෝකිත විදු ආපහු හැරෙනවා කියන සිද්ධිය. හැරෙන පරිසරේ බාහිර පරිසරෙත් නෙමෙයි ආපහු හැරෙනවා කියන සිද්ධියට නුවණයි. ආපහු යනවා කියන සිද්ධියට නුවණයි. ආපහු හිතුව දැන්ට ආවා. ගිහිල්ලා එක තැනක් ඉලක්ක කරගෙන ඉඳගෙන ඉඳලා තැනක් ඉලක්ක කරගෙන හිත ගන්නවා යනවා සිහියම කය කෙරෙහි ඒ වස්තුව අල්ලනවා ආපහු අත ගන්නවා දෙන්න සිහියතුම හරවනවා ආපහු එනවා කියන සිද්ධිය සම්පූර්ණ සිද්ධාන්තයක් කරලා බලන්න ඉරියව් හතරම නියෝජනය වෙනවා සමින්ජිතේ පසාරිතේ ආලෝකිතේ විලෝකිතේ කියන කයේ අතපය හකුලන දිගහගෙන වටපිට බලනවා කියන ටික ඕගොල්ලෝ 100 ලක් වෙලා තියෙනවා. සම්පජන්නේ ඉරියාපතේ අවශ්‍යම කොටස් ටික හම් වෙලා තියෙනවා බලන්න කරලා පුළුවන්ද කියලා එහෙමොත් අපි ඒක ටිකක් හුරු වෙමු ඒක හුරු වුණොත් ඒක තියෙන ආනිසංස මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ ඕගොල්ලෝ අපේන ගන්න මරා ගන්න ලෝකේ බොහෝ ඉක්මනට දිවෙනවා අපි කරනවා යන්න මොකද තමන්ව හිතෙන් මවාගෙන ඒ ඔව් දැනට එනවා දැනට දැන දැන් මේ සති සම්පජානයේදී දැන් කය අතුරු කරගෙන පවතින හිතේ චේතනාව මත සිද්ධ වෙන සිද්ධිය ගැන හිතන්නේ තේරෙන්නේ ස්වභාවිකව දැන් මේ තම දැන් මේ සමතකම කරනවා සිහිය වර්තමානයේ ගන්න බහැර ආරමුණෙන් හිත මුදවලා බාහිර ආයතනයෙන් හිත මුදවලා සතර සතිපත්ත කය කෙරේ සිය තබා ගන්නයි දැන් ජීවිතේම අපි මේ මම ඉන්නවා කියන සිද්ධියේදී හම්බ වෙන ඉරියව්වට සිය කියන්නේ ඉරියව්ව තුල පමණ සිය හොඳ කරගන්න. ඊට පස්සේ අපි ඒ ඉරියව්ව තුල නෝන බලමු දෙවනවා. ඉතින් අපි ඉරියව්ව හුරු කරමු. ඉරියව්වකේ හුරු කරමු සති සම්බන්ධයෙන් හුරු කරමු. මේ දෙකෙන් ප්‍රධාන ඉලක්කය මොකද්ද? බහැර ආරම්භණයකට හිත යොමු නොවි ඉරියව්ව පවත්වන එක. බහැර ආරම්භණයකට හමු නොවි අතපය දිගහැරීම හැකිලි කියන ක්‍රියාදාමයක් කරන එක ඒ විදිහට තේරුම් කරගන්න. ඒ විදිහටම ඊළඟට බලන්නක අනිකරන. සතියේ සිට ක්‍රියා කරන දැන අපේ නිහත වෙයි නම් මේ කියන සිද්ධියක ළඟකට ඊට පස්සේ අසුර කාණ්ඩ අපි බලන්න කරා.